අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද බ්‍රිස්බේන් නගරේ මුල් කරගෙන පවත්වන බලාපොරොත්තු වෙන මේ භාවනා වැඩමුළුවේ ඔබ ආරම්භක දවසේ ඉතින් මේ අවස්ථාවේදී කමඨහන් බණකුත් ඒ වගේම අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන සත්‍ය දේශනාවලිය සඳහා ආරම්භයකුත් ලබා ගැනීම සඳහායි මේ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 කරු කටයුතු ස්වාමීන් වහන්සේගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නීවාසික භාවනා වැඩමුළුවකට ආරම්භය ලබා ගන්න අවස්ථාවක් මේ වගේ විශාල පිරිසක් ඒ වගේ දවස් ගානක වැඩපිළිවෙලකට සම්බන්ධ වීම එක විදිහකට පැවිදි ජීවිතය ඇතුළේ වගේ ඒ වගේ අපි අර gedara dore තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා මේ වගේ ආරණ්‍යයක් නොවුනත් ඒ වගේ පරිසරයකට රුක්ක මූලයක් නොවුනත් ඒ වගේ පරිසරයකට නැත්නම් මේ ශූන්‍යාකාරයක් හොයාගන්න එක එකනේ කොච්චර මහන්සිුණාද කියලා තම තමන් වශයෙන් දාන්න. ඒක නිසා මම ඒක පිළිබඳව එච්චර වෙලා ගන්නෑ. ඒත්ෙන්ට එනකන් අපි එක එකනා පුද්ගලිකව ප්‍රයත්න කරේ. මොකද අපි ඔක්කොම මේ බිමට ආවට පස්සේ අපිට දැන් තියෙනවා පුද්ගලික වගේම පොදු චර්යාපද්ධතියක් යුතුයකමක් අපි මේ වැඩමුළුව සාර්ථක කරගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නා වූ ඒ හිතේ විවේකය නැත්නම් ප්‍රඥා විමුක්තිය නැත්නම් ඒ චේතෝ විමුක්තිය ලබා ගැනීම සඳහා අපි විසින් සම්පාදනය කළ යුතු කටයුතු වලට ਸਰවඥාන්සේ දෙන නම තමයි අනුග්‍රහ කරනවා කියන්නේ. ඒ නිසා සර්වචන් වහන්සේ අපේ සාමාන්‍ය කටට හුරු වෙලා තියෙන වචනය අනුව ගත්තොත් සාරා සංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා උන්වහන්සේ අපට තමන්ගේ මේ ප්‍රයත්නය අපි වාගේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට කරුණ පහකට පිටු කරලා දක්වනවා. අනුග්‍රහිත පහක් විදියට. ඉතින් අපි නිස්සරණ වණේ කරන වැඩමුළුවකදී හැමදාම වගේ ඒ වගේ අනුග්‍රහ මොනවද කියලා අපි සාමූහික වශයෙන් තේරුම් ගන්නත් පුද්ගලික වශයෙන් තේරුම් ගන්නත් පළවෙනි දවසේ සෑහෙන වෙලාවක් ගන්න. ඉතින් අදත් මෙහිදීත් ඒ වගේ ඒ අනුග්‍රහ අනුග්‍රහිත පහ පිළිබඳව කෙටි මතක් කිරීමකින් දේශනාවලිය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු නැයි අතර මැදම මේ දේශනාව හරහා අද අලුතෙන් ඉස්ලාම් භාවනාවකට ආපු කෙනෙකුට අවශ්‍ය මූලික කමඨහන් දේශනාවකුත් ඒක ඇත්තටම පටිගත කළ දේශනාව අහලා තිනවා කෙසේ නමුත් ඒකටත් ආධාර වෙන විදිහටයි මේ පළවෙනි අවස්ථාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් අනුග්‍රහ වලින් පළවෙනිම බුදුහාමුදුර සඳහන් කළා තියෙන්නේ සීලානුගහිතය කියලා අපි හික්මෙන්න ඕනේ. අපි සීලාචාර වෙන්න. අපි කීකරු වෙන්න ඕනේ. අපි හීතල වෙන්න ඕනේ. ශිල්පද රකින්න ඕනේ. එහෙම ශිල්පද නැත්නම් අපිට සමූහයක් වශයෙන් ඉදිරියට ය아가න්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ ශිෂ්ට ගතිය සදාචාර සම්පන්න ගතිය අපි සීලය කියලා හඳුනනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අඩුම තරමින් අටසිල් සමාදන් වෙනවයි කියලා මූලික එකඟතාවකට අවිල්ල තියෙනවා. ඒක අපි කියනවා ශීලානුකයිතේ කියලා. ඒක සාමූහික ප්‍රයත්නයි. පුද්ගලිකවත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒකට පුළුවන් තරම් තරම් වෙන විදිහේ ජීවිතයක් ගතකරනද ඒ ශිල්පද රැකීම හරහා අපේ වැඩමුළුවේම පවතින ශිෂ්ටාචාරයේ හික්මීම අරසා කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපි මේ තෝරාගත්ත සූත්‍රයේ පේන්න තියෙනවා මේ සේවිතබ්බා සේවිතබ්බ සේවනීය කළ යුතු සහ සේවනීය නොකළ යුතු පැති කතා කරනකොට ඒ නැත්නම් මේ සූත්‍රයේ මජ්ජිම පන්නා උපරි මේ මජ්ජිමනිකා උපරිපන්නාතිකේ සඳහන් වෙන සූත්‍රයක්. ඒ පුදුම විදිහට සරුවචනාංශේ මේ සිල්පද අරසා කිරීමේ වටිනාකම පෙන්ලා දීලා තියෙනවා. විශේෂයෙන් මේක සඳහන් කරන්නේ ලෝක මානවයට නෙවෙයි දැනට බුද්ධ සරණ ගච්ඡාමි කියන පිටිසකට. සම්මන් සරණං ගච්ඡාමි කියන පිළිසරයි. සංඝං සරණං ගච්ඡාමි කියපු පිළිසරයි. මොකද ඒ ඇත්තෝ පිළිබඳ බුදුරජාණන් වහන්සේ වගවීමක් තියෙනවා. අන්නේ වගවිච්ච පිළිසත සේවනයේ කළ යුතු සහ නොකළ යුතු දේවල් මතක් කරලා දෙනවා. ඒ පිළිසෙනොත් අතිවිශේෂ පිළිසක් තමයි මේ නීවාතික භාවනා වැඩමුළුකට සම්බන්ධ වෙන්නේ. මේ බ්‍රිස්බේන් නගරෙට මම ආපු 2006 ඉඳලා අද මේ 2016 වෙනකොට බ්‍රිස්බේන් නගරය නැත්නම් නගර වාසී නැත්නම් මේ පිරිස මේ වගේ නේවාසික භාවනා වැඩපිළිවෙලක් සකස් කරගන්න අධියර කීයක් කරා රූපාන්තරණ කීයක් කරා පරිණාමය වුණාද කියලා මෙතන ඉන්න පිරිස දන්නවා මුල් දවස්වලදී අපි නීවාචික භාවනා වැඩිපුර කරගන්න බැරි නිසා හරියට වෙහෙස වුණා උදේ ඇවිල්ලා හවස යනවා ඒ වගේ අපිට මේ අද තියෙන ගැම්ම ගන්න පුළුවන් කමක් තිබුණේ ඒක එක කාරණාවකට ගොඩක් තියෙන නැති එකක් තමයි මේ නිවාසික භාවනා වැඩමුළුවක්. ඉතින් අන්නේ වගේ දෙයකට ආවට පස්සේ අපි දැනගන්න ඕනේ ඒකේ අනුග්‍රහ කටයුතු දෙත් මේ සීලේ නම් සේවිතබ්බා සේවිතබ්බ කියන සේවනයේ කළ යුතු සහ සේවනයේ නොකළ යුතු පැත්තෙත් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ සීලේ නම් අපි හැපෙන්ගේ නාම මේ ගැන අලුතෙන් බලන්න ඒ අලුතෙන් බලන ක්‍රමයට අපි ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ මේ වැඩමුළුවට එන්න අපි හිත අලුත් කරගන්නවා කියලා. හිත අලුත් කරගන්නේ කොහොමද මේ gedara නොරකින නැත්නම් නීත්‍ය පංචිල් කියලා අපි gedara දොර රකින්න සීලෙට එහා ගිය අදි සීලයක් සමාදන් වීම නිසා අපි ඇඟ දිහා බලනකොටම අපිට පේනවා අපි වෙනද වගේ නෙවෙයි. වඩ පිට බලනකොටම ඉන්න පිටස දිහා බලනකොට පේනවා සාමාන්‍ය පිරිසක් නෙවෙයි. කැම ගන්න දිහා බලනකොට පේනවා සාමාන්‍ය පිරිසක් නෙවෙයි. හැම වෙලාවෙදී මේ ඇතුම් පවතුම් අපට ඒ සීලානුගහිතේ මතක් කරලා දෙනවා. ඒකෙන් අපේ හිත බොහොම අහිංසක කරනවා, නිහතමානී කරනවා. ඒක මූලික වැදගත් අවස්ථාවක්. ඒක මේ බුද්ධං සරණං ගච්ඡාමි කියපු නැති අයට ධම්මං සරණං ගච්ඡාමි කියපු නැති අයට සංඝං සරණං ගච්ඡාමි කියපු නැති අයට මේ නෝන්ජල්කමක් විදියට. අද ඒ තරමටම සීලය නෝන්ජලයේ දෙයක් බාටපත් වෙලා තියෙනවා. නමුත් සිල්වතා එහෙම නැත්නම් මේ තිසරණ සරණ ගිය කෙනාට බුදුරජාණන්සේ හොඳ බරක් හොඳ යුතුයකමක් හොඳ වගකීමක් පවරනවා. ඒකෙන් අර තිසරණ සරණ ගියේ නැති කෙනත් එක්ක තියෙන සීලාචාර ගති, මහත්ම ගති, මේ සීතල ගති ටික පුරුදු කරන්න වෙන මොකක්වත් ඕනේ සීලාභරණෙමමුත් নানা ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණයෙන් වැළසී සිටිය යුතුයි කියලා අපේ ලොකු සාංශේ විවස්ථාවක් කියලා තියෙනවා. අපිට තියෙන සීල විතරමයි. ඒක ආභරණයක් විදිහට සලකන්න. ඒක භූෂණයක් විදිහට පදක්කමක් විදිහට සලකන්න වෙන මොන උපකරණයක්වත් ඕනේ නැහැ. ඒකට තමයි යන්න ඕන ගමනේ තියෙන බාධක කරදර ගොඩක් අඩු වෙනවා. ඊට පස්සේ තමයි මේ තියෙන සූතානුග්‍රහිතය අපි කරන්න හදන්නේ. මේ වැඩමුළුවේ හැමදාම දවසේ සෑහෙන වෙලාවක් ගත කරනවා. ඒ භාවනා වැඩමුළුට අදාළ උපදේශ පන්ති අලුත් කරන්නත් බහුසුත භාවයේ සඳහා හසුවිරු ඥාන වැඩිම සඳහා පොතේ දැනුම වැඩි කිරීම සඳහා අපි නැවත පන්තිකට සම්බන්ධ වෙච්ච පුංචි ළමයෙක් වෙන්න බට බලන පන්තියට ගිහ ඉස්ලාම ඉස්කෝලේ ගිය පොඩි ළමයෙක් වෙන්න හදනවා කියලා දෙනේ අහනවා. මේ නොදන්න නිසා නෙමෙයි. පෙරගණ ධර්ම ගෞරවය කියලා. නොදන්න කෙනෙක් වගේ. එතකොට අපිට එකම දේ නැවත ඇහෙන්නත් පුළුවන්. ඒකෙත් අලුතක් තියෙනවා. අලුතෙන් දෙවලුත් ඇහෙන්න පුළුවන්. සාසුතං සුතා සුනාති සුනං මනසිකරෝති ආදි වශයෙන් සුතං පරියෝදාපේති වශයෙන් ආංශන්ත රාශියක් තියෙනවා. ඒකෙත් තියෙන්නේ මේ සුතානුගහිතෙත් තියෙන්නේ අර කියන අහිංසකකමයි අර තියෙන නිහතමානී ගතියමයි ඇත්තටම අද බෞද්ධය දිහා බැලුවොත් අපේ සිංහල බෞද්ධය විශේෂයෙන් ගත්තාම අද විතර බෞද්ධ තුරියක් කවදාකවත් තිබුණේ නැහැ. අද හැම බෞද්ධයෙක්ම බුද්ධම විද්‍යට ත්‍රිපිටක පිළිබඳ දැනීම සමයාන්තර විෂයන් පිළිබඳ දැනීම ඒ වගේම භාවනා පිළිබඳ දැනීම තර මම හිතන්නේ නිතරම කියන පුළුවන් නැත්නම් ප්‍රශ්න නැතුව කරන්න පුළුවන් පැවිද්දට වැඩි කියලා. මම පැවිද්දෙක් වශයෙන් ඉන්න නිසා මම හිතනවා මම ඒක කියවනින් හානියක් කරනව නෙවෙයි. මොකද ඒ තරම්ම අපකප්ප වෙලා අද සූත්‍ර පිළිබඳ දැනීමක් පුදුම දැනීමක් තියෙනවා. ඉතින් ඒතියෙදී එවිරිච්ච කලයට වතුරක් කරනවා වගේ වැඩක් තමයි මේ කරන ධර්ම දේශනාව. නමුත් අපි ඒ නිසා වග බලා ගන්න මේ ධර්ම දේශනා ප්‍රයෝජනෙයි සලකලා අවශ්‍ය අර බෙහෙත් ටිකත් එක්ක දෙන උපදේශ පන්ති වගේ මෙන්න මේ බෙහෙත මේ අට එකට හිඳලා මේ ප්‍රතිවාප දාලා දවසට තුන් දහයක් කැමකට පස්සේ කැමකට පෙර ගන්න කියනවා වගේ මේකේ අනුවට විස්තරයක් තියෙන්නේ ඒ නිසා ඒක සුත අනුග්‍රහිත වශයෙන් සලකන්න. ඊට පස්සේ තමයි සාකච්ඡා අනුග්‍රහිතේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ විදිහට සීලක පිළිපදලා බණ අහලා ඒ සීලේ පිළිබඳව හෝ මේ කියන ධර්ම දේශනාව පිළිබඳව හෝ එහෙම නැත්නම් අපිට වැඩමුළුවට අදාළ ප්‍රශ්න තියෙනවානේ. තේරෙන්නේ නැති දේවල් ඇයි මේ විදිහට කලකටනක් ඇතුවේ කියලා. ඇයි මේක ඉස්සරහින් දැම්මේ මේක පතර දැම්මේ කියලා අන්නේ ඕනේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපි අපිත් අපේ අපේ මතිමතාන්තර වල රුචර්චකම් වලට විරුද්ධ නම් ගැටෙනවා නම් අපි ඒක ප්‍රශ්න කරන්න ඕනේ. අපි ඒක සාකච්ඡානුගහිතය කියලා කියනවා. වැඩමුළු සංවිධානයට කියන්න ඕනේ. අනිකෝ සමාජිකයන් කියන්න කියලා අපි අලුත් ක්‍රියා කරන්න ඕනේ. ඒක සාකච්ඡානුගහිතය. ඒ සාකච්ඡානුගහිතය අද වෙනකොට ජනමාධ්‍යයත් එක්ක ගොඩක් පැතිලා තියෙන බව මම දන්නවා. නමුත් ඉස්තිස්සලාම Taman දේශනා කරපු දේ උනත් ප්‍රශ්න කරන්නේ නැතුව විමසන්නේ නැතුව පිළිගන්න එපයි කියපු එකම සාසුන් වහන්සේ අපේ සරුවචන් වහන්සේ නිසා වෙන කිසිම ආගමක සාකච්ඡා අනුගහිතයක් තියෙන්න බෑ. වෙන කිසිම ආගමක සුද්ධ ලියවිල ප්‍රශ්න ලක් කරුවොත් සදාකාලික අපායයි. සුද්ධ ලියවිල ප්‍රශ්න කරන්න මේ දේව නිර්මාණයට බෑ. සරුවචන් වහන්සේ සඳහන් කරේ සරුවඥ වෙලා සියල්ල දන්න සියල්ල දක්න උතුමන් වහන්සේ නිකම්ම නිකම් පුතත් ජනයට කියනවා මම මේ කියන දේවත් පිළිගන්න එපා ප්‍රශ්න කරන්නේ නැතුව. ඒ නිසා ඉස්සෙල්ලාම වතාවට charter for free thinking කියලා කියනවා. මොනසැලට තනි කර හිතන්න. ਸਰවචනාචි කියන දේ හැබෑව. නමුත් Tamange තියෙන මේ ස්වාධීනත්වය රැකගන්න ඉස්සෙල්ලාම ඒ කාලාම වගේ සූත්‍ර වලින් දේශනා කරලා තියෙනවා. අද වෙනකමුත් ඒ ධර්ම සාකච්ඡා ක්‍රමය අපි භාවනා ශේෂයේදී ගැන කමටහන් සුද්ධ කරනවා කියලා. පුදුම දියුණුවට ලක්කමින් අතින් අතට යන්න පටන් ගත්තා. ඒ ළඟදී අපවත් වෙච්ච බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ ඒ කමට සුද්ධ කිරිල්ල ඒ හම්බ වෙච්ච කඩුවට පන්නරේ තිබ්බ වගේ පුදුමාකාර විදිහට ඒක සුද්ධ කරලා ඉදිරිපත් කිරීම නිසා මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු මේ භාවනා ක්‍රමය ඊ타ත්ම විදුහුරු ක්‍රමයකට ඊ타ත්ම ටාගට් කරන ක්‍රමයකට දැන් කාලේ වචනින් කියනවා බටහිරට ගැලපෙන ක්‍රමයට ඉදිරිපත් කරනවා. ඒ අනුව උන්වහන්සේ අර මහසි භාවනා ක්‍රමය ඇති කරපු ඒ දියුණු තුන කිරීම භාවනා දවස් 10 වැඩමුළුවකට අල්ලගන්න පුළුවන්ද බැරිද කියන තරමේ ඉතාමත්ම තීක්ෂණ දියුණුවක් ඇති කරේ හරියට රත්තරන් කැල්ලක් කරන සියුම් කැටයක් දානවා වගේ. ඒකේ ස්වාමීන් වහන්සේගේ යුග මෙහෙවර වුණා. ඉතින් මට බුරුමේ ගියාට පස්සේ දැකපු හොඳම කෑල්ල තමයි ඇත්තටම මට පණ දුන්නේ මහානකම දුන්නේ උපසම්පදා ඔක්කොම අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ නැත්නම් අපේ මිත්‍රිගලින්. නමුත් ඒ කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල සහ ධර්ම සාකච්ඡාවක තියෙන හාත්වියට කාරණාවට පසුබිමට සාක්ෂව සාපේක්ෂව කතා කිරීමේ ඒ තීක්ෂණකම මහසිසාඩු සංස්කෘතම හම්බුනේ. ඉතින් ඒක පිළිබඳව ඒක ලැබපු කෙනෙක් නැත්නම් ප්‍රෝජන ගත්ත කෙනෙක් වශයෙන් මම දකිනකොට මට පේනවා ඒක ඒ කියන්නේ පුරම වණ්ඩි සංස්කෘතිය දීපේක ඉතාම සුළු පිළිසැලකට ඒගොල්ලෝ ගොඩක් පොත් පාඩම් කරා. ගොඩක් භාවනා කරා. ගොඩක් ගුරුවරු පිටිපස්සේ ගියා. නමුත් පිහිය කහගන්න හැටි නැත්නම් පන්නරේ තියෙන හැටි එහෙම නැත්නම් මේක උපමට්ටම් කරගන්න හැටි අල්ලගත්තේ නැහැ ඊට පස්සේ මම ලංකාවට ඇවිල්ලා ඒ කරගෙන යනකොට කීප දෙනෙක් කිව්වා ඔබ වැඩක් නැහැ ඔබ කරුවට මේ කට්ටිය සීරියස් භාවනා කරන්නේ බොරුව කරන්නේ ඕගොල්ලෝ ඒක නිසා ඔබ වැඩක් නැහැ තේරෙන්නේ නැහැ ඔය කරන්න එපා කියලා මට හිතුණා නිකමඩ කරලා බලන්න කියලා කරලා බැලුවට පස්සේ මම ගොඩක් අපේක්ෂා කරේ පැවිදි පක්ෂේ පූජ්‍ය පක්ෂේ ඒ සාකච්ඡානුගහිතයේ අගේ ආඩම්බරේ තේරුම් ගනී කියලා. නමුත් පැහැදිලිව පිළිගන්නවා ඒක ගොඩක්ම අගේ උනේ ගිහි පක්ෂයෙන් ප්‍රමාණී විතරක් නෙවෙයි ගුණාත්මයිනොත්. ඒක මීතිකල නිසන්වනේ පැත්තෙන් බැලුවොත් අපි 100 වෙනි වැඩමුළුවේ ඉඳලා අපි මේ ඉවර එනකොට එන දවසේ මම ඉවර කරලා ආවේ 133 වෙනි වැඩ පිළිවෙල ඉවර කරලත් නෙවෙයි ආවේ අතරමඟදී ආවේ. මේ පසුගිය වැඩමුළු 33 ඔය සාකච්ඡානුකහිත සම්බන්ධයෙන් පුදුමාකාර ඉදිරියට යamak වුණා. ඒක අපේ සාමාන්‍ය පරිපාලන වචනෙන් කියනවා නම් ඒ වැඩමුළුවේ මූලිකත්වයේ අරගෙන කටයුතු කරපු මගෙන් ඒ වගකීම වැඩමුළු සංවිධානයට දීලා වැඩමුළු සංවිධානයක බරක් වශයෙන් සලකන්න තුමින් තීරුම් අරගෙන හැම කෙනෙකුටම වැඩමුළුවට සම්බන්ධ වෙන හැම කෙනෙකුටම ඒක කියලා දීලා වැඩමුළු සංවිධානය බාරගත්තා සාකච්ඡාවට ගන්න අපි මෙන්න මේ ප්‍රශ්න විතරයි කියලා එතකොට හිතුවා මම ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා විශේෂයෙන්ම නිසරණෝනේ පැත්තේ බලනකොට එක එකන පුද්ගලිකව කමටහන් සුද්ධ කර හිටපු මම 60 වෙනි වැඩමුළුවේදී පොදු කමටහන් සුද්ධ කිරීම පටන් ගත්තා. නැත්නම් අපිට මේ වගේ පිරිසක් එක භාවනා වැඩමුළුවක් සංවිධානය කරන්න බෑ. 30ක් ඉඳි වැඩි වුණොත් මට එක එකන හම්බ වෙන්න වෙනවා නම් එච්චරත් කරන්න බෑ. ඒතිෙදි කතා කරලා කටට දෙනවා. දැන් 50ට ගිය 60ට ගිය මීටර් වල 90ට ගිහිල්ලා තියෙනවා පහසුකම් තියෙනවා 100කට මම අප ඔය යනකොට 100ක් භාවනා වැඩමුළුවක ඉන්න ඔක්කොම එක ශාලාවට එකතු වෙලා පොදු කමටහන් සුද්ධ කිරීම කරනවා එතකොට මේ සාකච්ඡාවට ලක්වේ යුතු ආකාරය ප්‍රශ්නයක් ඇසිය යුතු ආකාරය ගොනුව ඒක ඇති වෙච්ච එල්ලේ එහෙම නැත්නම් ඒකේ තේමාව මම හිතනවා අපිට જાතියක් මෙහෙවන්න තරම් ඇති කියලා ඒක ඔක්කොමලා ගරු කරන්න ඕනේ. ගරු කෙරුවොත් මම දන්නවා සමහරෙකුට ගැළපෙන්නේ නැති වෙයි. ඒගොල්ලෝ ඒකට අපි කියන්නේ දිංගලිකයකට ඇලෙයි. ගරු කරනවනේ මොකොත් නෑ නිකන් කුදුම පිම්මපයි. ඒ නිසා මේ සාකච්ඡානුකහිතේට ගැළපෙන තාට තමයි ධර්මදේශනාවක් කරන්නේ. සාකච්ඡා කරනකොටත් අපි ඒගොල්ලන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ප්‍රශ්නයක් අහනකොට කමඨාන සුද්ධ කරනකොට මෙන්න මේ මේ කාරණා ටික මෙන්න මේ ටික කියන්නේ නඩුවට අදාළ නඩුවට සාක්ෂි වෙන ටික පසුබිම්ට අදාළව කතා කරන මිසක් මෙතන බුද්ධඝම විශයක් වශයෙන් කතා කරන්නේ දහම් පන්සලේ කරන වැඩ කරන්නේත් නැහැ. පන්සලක කරන වැඩ කරන්නේත් නැහැ. සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානයේ කරන වැඩ කරන්නේත් නැහැ. හරියටම සාකච්ඡා කරලා කාරණාවට බැසගත්තොත් අර සීලයක තියෙන වටිනාකම ධර්ම ශ්‍රවණයක තියෙන වටිනාකම තමන්ගේ මේ වෙනකොට තමන් රැකලා තියෙන සීලය හරහා මේ වෙනකොට තමන් ගරු කරලා තියෙන ධර්ම කටයුතු භාවනා හරහා එතන එතන පැටහිමක් ගන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රමාණ කිරීමක් කරගන්න පුළුවන් වෙනවා. ඒක හරිය වැදගත් මේ යෝගාවචරගේ ඉදිරි ගමනට තමා තුළින් තමන්ගේ ශ්‍රද්ධාව දියුණු හැටි දකින්න. ඒකට ඍජු සම්බන්ධයක් තියෙන සීලේ නෑ කියලා මම කියන්නේ. ධර්ම දේශනා ගොඩක් දැනීම ධර්ම මේ ත්‍රිපිටකය දැනීම නෑ කියන්නේ. නමුත් වැදගත්ම දේ තමයි මේ සාකච්ඡා අනුග්‍රහිතේ හරියට සාකච්ඡා කරනකොට කාටාවට අදාළව කතා කිරීම. ඉතින් ඒක සම්බන්ධයෙන් මේ ධර්ම දේශනාවක් නැති වුණත් මගේ යුතුයකමක් කියලා මම හිතනවා අපි මේ ළඟදී පටන් ගත්ත මේ පොඩි දරුවන් භාවනා ගන්වීමේදී ඒ ළමයිගේ හැකියාව හරියටම කාරණාවට කතා කරන ගතිය ඊට පස්සේ දෙන උපදේශවල උකහාගත් ප්‍රමාණය සහ ඒ ළමයි ඒක ක්‍රියාවට දැමුවාට පස්සේ වාර්තාගත කරන ක්‍රමේ කතා කරනවා අහනකොට කතා කරන්න පුළුවන් ගිරෙක් කතා කරනවා මේ පුදුම ලස්සන රටහනකින් කියනවා පුදුම ඍජු ගතියක් තියෙනවා ඒක පේන්න තියෙනවා මේ ක්‍රමය උඹ දෙනකොට අමාරුයි කියලා කිව්වට අල්ලගත්තොත් අර සීලේ වටිනාකම සුත්තමේ ඥානයක වටිනාකම මෙතෙන් පස්සේ සිද්ධ අපි කියන මේ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිතේ ඒ කෙනාටම පේන්න පටන් ගන්නවා හොඳ ගාන්ටාර ලෝහයකින් හදපු භාණ්ඩයකට තට්ටු කරා වගේ එකකින් නින්නාදේ ඉතින් අපි මේ වැඩමුළුවේ බලාපොරොත්තු වෙනා වගේ මුල් දවස් දෙක තුනේ අපි සාමාන්‍ය මට්ටමකදීලා එන්න එන්න පරිත්‍තද කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා සාකච්ඡාවේදී ඒක තුන්වෙනි අනිකයි. ඊට පස්සේ තමයි අපි සමතනුග්ගහිත විපස්සනානුග්ගහිත වශයෙන් ඒ සීලය සුතය ඒ සාකච්ඡාව තමා වශයෙන් ඇද්දක වහන තකුඩත ධාන පරියංකයේ ඉඳගෙන කරනකොට කොහොමද කරන්නේ කොහොමද උදව් කරගන්නේ තමා වශයෙන් භාවනා සක්මන් පෙතක ඇවිදිනකොට කොහොමද ක්‍රියාවත් කරන්නේ කියන එක ඒක විදිහට සමතනුග්ගහිත කියලා. විපස්සනානුග්ගහිත කියලා කියන්නේ අපි මේ සමාජයක ජීවත් වෙනකොට එදිනෙදා වැඩ කරනකොට කොහොමද අපි ඉගෙන ගත්ත සීලය අනුන්ට බරක් කරදරයක් වෙන්නේ නැති විදිහට තමන්ගේ ඉදිරි ගමනට උදව් වෙන විදිහට මේ ලෝකයා සීල් කැඩුවයි කියලා තමන් සීල් කඩන්න ඕනකම නැහැ. තමන් සීල් රැක්කයි කියලා ලෝකයට බරක් වෙන්න ඕනකමකුත් නැහැ. හරියටදී යටින් ගින්දර ගෙනියනවා වගේ මේ තීලේ රකින්න හැටි අපි කොච්චර බෞද්ධ වුණත් කාටවත් පණිතකම් කියන්න ඕනකම නැහැ. ඒක වහගෙන සමාජයක ජීවත් වෙන්න හැටි වැඩේ. අපි කොච්චර කාරණාවට සම්බන්ධව කතා කරන්න පුළුවන් වුණත් අද ලෝකෙ දින 100%ක්ම තම්පප්පලාප වුණත් අනුන්ට කරදරයක් වෙන්නේ නැතුව Tamanට බරක් කරගන්න නැතුව බුදුහාමුදුරන්ගේ රැස්වී දෙන විදිහට කොහොමද අපි සාකච්ඡාවක් කරන්නේ? කොහොමද අපි සමත භාවනාවක් විදර්ශනා භාවනාවක් කරන්නේ ලෝකයට දැනෙන්නේ නැති වෙන්නේ? පඬිසකම් කියන්නේ නෙවෙයි. අපි භාවනා කරන ඕගොල්ලෝ භාවනා කරන්නේ නැහැ කියලා වෙනසක් ඇති කරන්නේ නෙවෙයි. ඒකට මම කියනවා විපස්සනානුගතය කියලා. ඒකෙන් තමයි ඔක්කොම පේන්නේ. ඔය හරියට සීලේ රකින්නවාද? කීප බණ ඇහිලාද? සාකච්ඡා කරනකොට අදාළ ප්‍රශ්න ඇති නොකරන විදිහට අදාළ ප්‍රශ්න සහ අදාළ උත්තර දෙන්න පුළුවන්ද? Tamange මේ ලෝකයා විසම ලෝකේ ගත කරන මගේ හිත සමහිතව පවත් ගන්න පුළුවන්ද කියලා සමතයත්. ඒක සමාජයක ජීවත් වෙනකොට නොඅඟවා ಗುಣ වසාගෙන ජීවත් වීමකට අපි කියන්න පුළුවන් විපස්සනා නුග්ගයිති කියලා. ඉතින් මේ දවස් පහේ උත්සාහ කරමු මේවා පුළුවන් ප්‍රමාණය සාමූහිකයක් වශයෙන් සමූහයක් වශයෙන් ඒ වගේම පුද්ගලික වශයෙන් පෞද්ගලිකවත් රකි. අනේ රැකීම සඳහා මේ සරුවචනංශෙ පෙන්වන සේවිතබ්බා සේවිතබ්බ දෙක සේවනයේ කල යුත්තේ සහ සේවනයේ නොකල යුත්තේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සූත්‍රයේ තියෙන මං කියපු විදිහට ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රය කියන සෑහෙන මැද පමණට දිග සූත්‍රයක්. ඒක ਸਰවඥාන්සේ දේශනා කරන්නේ කත්තු කම්මිතාවෙමයි. ਸਰවඥාන්සේට උගන්වීමේ ආසාවෙන්. එමෙතු මොකක් ප්‍රශ්නයක් ඇවිල්ලා ප්‍රශ්නට උත්තරයක් වශයෙන් හෝ කවුරු හරි අහවෝ දෙකට නෙවෙයි. ਸਰවඥන් වහන්සේ විසින්ම මතක් කරලා දෙනවා. සංඝයා රැස්වෙච්චලා කියනවා සේවිතබ්බ තේවිතබ්බං වෝ භික්ඛවේ ධම්ම ධම්මපරියායන් දේශිස්සාමි. මහණෙනි මම ඔබලාට සේවිය යුතු සේවනය කළ යුතු සේවනය නොකළ යුතු ධර්ම විග්‍රහයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. කිනෝට ඉස්සරහට කතා කරන මාතෘකාවේ මේ අන්තර්ගතයේ මාතෘකා තබනවා. මාතෘකා තබලමුට පස්සේ සංඝයා ඒක බාර ගන්න ලෑස්ති වෙනකොට සර්වඥාන්සේ අවධානය කරන තන්සුනාත මේක සඳහා කීලුවට අතහැලා ආහඬ මට පිට බලන ගමන්, පොල් ගන්න ගමන්, කාර් එලවන ගමන් අහන්න යන්න එපා. ඒ සඳහාම අහන්න. ඒක සඳහා කටුකුරුන්දේ ස්වාමීන් කියනවා. බණ જાති දෙකක් තියෙනවා. ඇහෙන බණ සහ අහන බණ කියලා. ඇහෙන බණ කියලා කියන්නේ විවිධාකාර කටයුතු කරනකොට බණත් ඇහෙන්න ආරිනවා. ඒක නරක නෑ. මයිකල් ජැක්සන් අහනවට වැඩිය බණ අහන්නේ කොහොඳයි. නමුත් පුළුවන් ඒ සඳහා මේ වගේ සැදී පැහැදී ඉඳගෙන ඒ මටමයි මේ කියන්නේ කියලා වගේ බණ අහනවනම් අයිට වෙදී ලොකු වගවීමක් හික්මීමක් එකේ තියෙනවා. ඒක නිසා විසුණාත කියලා සරුවචන්සේ සඳහන් කරන්නේ කන් යොමලා හිත නමලා අර්ථය තේරුම් ගන්න අදහසින් වචනාර්ථ තේරුම් ගන්න අදහසින් ඒකටම අහන්න කියලා ඒක සුතමේ ඥාන කියලා කියනවා. ශෝතාව දාහණී පඤ්ඤා සුතමේ ඥාන. එතකොට සාදුකම් මනසිකරෝත. ඒ කියන කාරණා දැන් මේ ਸਰවචනසේ දෙන gediya පිටිම කණ්ඩ යන්න එපා. මේ කිරලා මැනලා තමන්ට කොච්චරක් මේකෙන් වාසි තියනවද වාසි තියනවද කියලා නෝනින් මෙහෙවලා නැත්තම් නෝන මෙහෙවලා නැත්නම් නෝනින් අහන්න කියලා කියන නැත්නම් විචක්ෂණ බුද්ධියකින් විචාර බුද්ධියකින් මේක අහන්නේ කියලා කියනවා. ඒකවල දේශකයන් වහන්සේ විතරක් නෙවෙයි ශ්‍රාවකයා බැඳ බැඳගෙන තමයි මේ කතාව යන්න ඕනේ. මේ දෙක අතර ගනුදෙනුවේදී නිකන් හුලඟට කතා කරනවා නෙවෙයි. කෙනෙකුට මේ එල්ල කළ කතා කරන්නේ ඒ කෙනත් වටපිට බලමින් අන්‍ය විහිිත වෙලා වෙන කටයුතු කරමින් නෙවෙයි. ඒ සඳහාම කටයුතු කරන. ඒකට ඒක අපි සාමාන්‍ය සිංහලෙන් කියන ධර්ම ගෞරවය කියලා. එන්නේ ඒ සම්බන්ධතාවය හරහා විතරයි මානසිකින් මනකර ධර්ම ප්‍රවේශ වෙන්නේ. නැතුව CD එකක් තිබ්බට, රේඩියෝ එකේ තිබ්බට, හතර සැරයක් ඇහුවට ඒ වෙන්නේ නැහැ. මානසික මානසික මේක සම්ප්‍රේෂණය වෙන්නේ. ඒ දේශනා කරන්න සහ අහන්න ඒකට කොච්චරක් සැදී පැහැදී සිටගෙන ඉන්නවද කියලා. ඒ සැදී පැහැදී සිටගෙන ඉන්නවට අපි අනුග්‍රහ කරනවා කියලා කියන්න පුළුවන්. මේක ඒතකොට සුතානුග්‍රහිත වැටෙනවා. මේ විදිහට දේශනා කරුවට පස්සේ බුදුජානකේ අර සේවිතබ්බ සේවිතබ්බ තේවනේ කළ යුතු සහ සේවනේ නොකළ යුතු කියන මාතෘකාව තියලා ඒක නිर्देश වශයෙන් කියනවා ඉස්සල්ලාම කාය සමාචාරම් පහම් භික්කවේ ද්විදාවදාමි ද්විදේන වදාමි මානමේ කායේ ආචාර ධර්ම තියෙනවා අපේ ලෝකේ පවතින ආචාර සමාචාර එහෙම නැත්නම් සිරිත් විරිත් කියලා දෙයක් තියෙනවානේ ලෝකේ ඕනෙම මේ තිරිසනාගේ මිනිස්යාගේ වෙනස තමයි. එහෙම නැත්නම් අපිට කියන්න වැද්දාගේ ශිෂ්ටාචාර මිනිස්යාගේ වෙනස තමයි. ඒත්තන්ගේ සිරිත්‍රි දෙක කල යුතුය හා හල යුතුය ප්‍රති. චාරිත්‍ර වාරිත්‍ර. එහෙම නැත්නම් විරමණ ධර්ම සහ රැකිය යුතු ධර්ම කියලා. එන්නේ ඒක බුදු චානන් සඳහන් කරනවා කය හා සම්බන්ධ කරන ද කයට සම්බන්ධ ආචාර ධර්ම වල මම කියන දෙකක් තියෙනවා කියලා. සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි සේවනය කළ යුතු එහෙම නැත්නම් අනුග්‍රහ කළ යුතු අනිත් පැත්ත තියෙනවා සේවනය නොකළ යුතු තංච අඤ්ඤමඤ්ඤං කාය සමාචාරං ඒකේ සේවනය කළ යුතුකේ හාත්පසම අනිත් පැත්ත තමයි සේවනය නොකළ යුතු පැත්ත සේවනය නොකළ යුතු පැත්තේ හාස්පතම අනිත් පැත්ත තමයි සේවනය කළ යුතු පැත්ත මෙන්න මේ දෙක තේරුම් බේරුම් කරගත්තේ නැත්නම් අපි යම් ආකාරයකට මීට ඉස්සර ගත කරපු ආත්මවල ජීවිතවල අවුරුදුවල සුමානවල මාසවල මේ යුතුය අයුතු දන්නේ නැතුව වැඩ කිරීම නිසා අද යම් ප්‍රමාණයක් අපිට පාණ්‍ය කරගන්න බැරි දුක් හඳක් අවිල්ල තියනවාද අපිට මේ ජීවිතබ්බ සේවිතබ්බ දන්නවනම් සේවනයේ කල යුතු නොකල යුතු දන්නවනම් ඉස්සරහට ඒ තරමටම රාත්තල් ගාන දන්නේ නැතුව මඩ කණ්ඩ වෙන්නේ නැහැ කනකොට කිරලා කන්න පුළුවන් මෙච්චරක් මාඩ බඩේ කියලා කියන්න පුළුවන්. ඒ සඳහා මේ මොහොත තමයි අපි නැත්නම් මේ මොහොතේ කරන කායික ක්‍රියාවලිය තමයි අපිට ඉස්සරහට එන තියෙන මොහොතේ අපිට තියෙන කර්ම රැස් වෙනව හෝ රැස් වෙන්නේ නැති එක. එහෙම තමයි පරිලාහ, දරත, දුක පැමිණීම ඕ නොපැමිණීම විනිශ්චය කරන්නේ මේ මොහොතේ අපි ගන්න කාය සමාචාර වලින් නැත්නම් කායේ ක්‍රියාකාරකම් වලින් අන්නේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා සමහරක් සේවනය කළ යුතුයි සමහරක් සේවනය නොකළ යුතුයි ඉතින් මේ දෙක පරිසරයෙන් පරිසරයට වෙනස්. ගෝත්‍රයෙන් ගෝත්‍රයට වෙනස්. ශිෂ්ටාචාරයෙන් ශිෂ්ටාචාරයට වෙනස්. ඒක ගත්තොත් එහෙම අපි කතෝලික ආගම ගත්තොත්, මුස්ලිම් ආගම ගත්තොත්, Hindu ආගම ගත්තොත්, ශීඛ ආගම ගත්තොත්, බුද්ධ ආගම මේකේම ආගමක තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි යුතුයයිතු කියලා දෙන එක. ඒ යුතුයයිතු කියලා දෙනකොට මේ මානවයේ සීමිත කොටසකට නැත්නම් මේ වයස්කාරින් විතරයි නැත්නම් බුද්ධ ධර්මයට ආපු අයට විතරයි කියලා වර්ග ભેදකින් තොරව. එහෙම නැත්නම් මූල ධර්මයකට වැටෙන්නේ නැතුව බුදුරජාන් වහන්සේ විතරයි මානවයට පොදුවේ මේ විදිහට සේවනයේ කළ යුතු සහ සේවනයේ නොකළ යුතු දේවා කිව්වේ ඒකත් මේ සීලය බුදුරජාණන් වහන්සේගේ බුදුන්සේ පණවන බව නම් හැබෑව. හැබැයි ඒක අන කරන්නේ නැහැ. ඒ සමයට කියනවා අනක් නැති පණක් කියලා. අනිකෝ සෑම ආගමකම තියෙන මේ වගේ ඔක්කොම පැනවීම මේ නිසා ඒවට කමාන්ඩ්මන්ට්ස් කියලා කියන්නේ නොකලොත් අපාය යනවායි කියලා මේ මනුස්සයාට විනිශ්චය කිරීමේ අයිතියක් නැතුව පැටවීමක් තියෙනවා. සර්වඥාසේ එතන ඥාණය මුසු කළා තියෙනවා. මගේ සර්වඥතා ඥාණයට වෙනවා මේ දේ කරන්න නැත්නම් හොඳයි. මේ දේ කිරුවොත් හොඳයි. හැබැයි මම කිසිම කෙනෙකුට අන කරන්නේ නැහැ. මෙහෙමයි මෙහෙමයි කියලා මේක කළ යුතුමයි මේක නොකළ යුතුමයි කියලා අපිට අපිට දෙනවා නැත්නම් අපි ශ්‍රාවක පිරිසට දෙනවා මම හේතු කරනු බෙන්නන්න ඊට පස්සේ ගැළපෙනවා නම් කරන්න නැත්නම් නිකන් ඉන්නේ කියලා අද මේ සීලය දේශපාලන අතකොලුවක් වෙලා නිකාය අතර බෙදන්න දෙයක් පාඩපත් වෙලා. ಜಾතියින් බෙදෙන දෙයක් පාඩපත් වෙලා. ඉතින් ඊට පස්සේ ඒ අර සීල වෙච්චින සන ශිෂ්ටචාර ශිෂ්ටචාර කියන්නේ ශිෂ්ට නැති වැද්ද හොඳ තත්ත්වයටපත් වෙලා තියෙනවාද? හැම තැනම කුලල් කාගෙන මේ සීලෙ දුන්නේ සේවනයේ කළ යුතු නොකළ යුතු පැත්තෙන් කයෙහි කළ යුතු ක්‍රියා. බුදුචාන් වහන්සේ දුන්නේ මේ සමාජයේ ආචාර ධර්ම හැදිලා සමාජයේ තුල සාමයකට සමාදානයකට ඉඩ දෙන්න. අද සීලයම ඡාචීන් කහ කොට වැටෙන හරියට කාල් මාක්ස් තුමාගේ වචනෙන් කියනවා නම් අභික්ඛ්‍යාව වගේ. කහපු එක ඒක කාලා ඒක නොකාප එක මරනවා. ඒ වෙනත යා කෑවේ මං ගත්ත කඩේ නෙවෙයි නම් අපි වෙන කඩකින් කෑවනම් එයත් මරනවා. ඒ තරමටම මේ සීලය පිළිබඳව අනවබෝධය මිනිස්සයා තිරසම් මට්ටමට මට්ටමටපත් වෙලා දින කොටිම කියනවා නම් අපේ අතර තියෙන මූලධර්මවාදයට ගොඩාක් හේතු වෙලා තියෙන නිකාය බෙදෙට ගොඩාක් හේතු වෙලා තියෙන්නේ මේ සීලය. දැන් ඒක අපි ගමු නිකාය බෙද. සංඝයාට විතරයි තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ ආගම් අතර තියෙන ඒවල් තියෙන ආගමට බැඳිච්ච කියලා. මේ බුදුරජාණන් මේ ඉදිරිපත් කරන කරුණු කිසිසේත් මේකට වර්ගයකට අයිති වෙන්න ඕන කමක් නැහැ. නිකායට අයිති වෙන්න ඕන නැහැ. සමාජ ධර්මයක් නිකන් උදාහරණයක් වශයෙන් කියනවා අශෝක ධර්මයේ වගේ අශෝක රජුරෝ ධර්මයක් හැදුවා. ඒ අධිරාජ්‍ය තුලේ ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය පාලන තන්ත්‍රයක්. ඒක තුල නෑ මේ මේ අහවල් જાති කියලා ඔක්කොටම දුන්නේ. අශෝක ධර්මයේ තියෙනෙත් ඔච්චරම තමයි. කාය සමන්චත් තමයි. ඒ නිසා සර්වචනන්සේ බලලා කියනවා තමන්ගේ චරිතයත් බලලා අනුන්ගේ චරිතයත් බලලා විශාල වශයෙන් බලලා පුදුරිකත් බලලා කියනවා. අපේ කායේ ක්‍රියාකාරකම් වගේක් තියෙනවා. සමහර ඒවා කවදොටත් අනුග්‍රහ කළ යුතු නෑ. සමහර ඒවා අනුග්‍රහ කළ යුතුයි. ඉතින් එතකොට අපේ මේක ලාවට ඇල්ලුවොත් වමතින් ඇල්ලුවොත් අපි පිම්පව් වලට වැටෙනවා. යුතුයයි චෝල්ට වැටෙනවා. හොඳ නරක වලට වැටෙනවා. ඒක තමයි සාමාන්‍ය සීලය කියනකොට අපිට වැටෙන්නේ වගේ මේ දේ සිල්පද කඩනවා. ඉතින් නමුත් ඇහුවෝ සිල්පද රකින්නයි කියලා මොකද්ද කරන්න කියලා නිකන් ඉන්නේ විතරයි තියෙන්නේ. ශිල්පද රැකීමයි කියලා කල යුත්තක් පේන්නේ නැහැ. ඒක ਸਰවචන්දස පේනවා මේක හොඳට විස්තර කිවෙන්නේ මෙතෙන්දි සාරිපුත්‍ර ස්වාමීන් පොඩ්ඩක් ඉස්සරහට අවිල කියනවා ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කිව්වනේ කල යුත්තක් තියෙනවා. සීවණේ කල යුතු කාය කර්මයක් තියෙනවා. සීවණේ කල යුතු නොකල යුතු කාය කර්මයක් තියෙන මම පොඩ්ඩක් කියලා දෙන්නද මට වැටෙච්ච ඇටි කියලා මේ සරුවච්චන් වහන්සේ වැඩිපුර කතා කිරීම නතරකරනද සාරිපුත්‍ර සාන්නංශේ පොඩ්ඩක් පෙරක දුරුකම් බාර ගන්න අඩුව කතා කරන්න මං කිය. ඒක සරුවච්චන් හොඳයි කියලා ඉඩ දෙනවා. එතකොට සාරිපුත්‍ර සාංශය දෙනවා මේ සරුවචන දීපු ත්‍රිපු උද්දේශ නිर्देशයට පටි නිर्देशයක් විස්තර කතනයක් එහෙම කමෙන්ටරි එකක් ඒ ශාන්‍ය සඳහන් කරලා තියෙනවා කයෙන් සිදුවෙන ප්‍රධාන අකුසල් තුන සතුම් මෙරීම හොරකම් කිරීම සහ කාමීත්‍යචාරය කයෙන් නොකල යුතු සේවනයේ නොකල යුතු අතහල යුතු නැත්නම් විරමණය කළ යුතු නොකර අතහැරිය යුතු කර්ම වශයෙන් ඊට පස්සේ සේවනයේ කළ යුතු පැත්ත පෙන්වන්නේ පාණාතිපාතම් පහය. සතුන් මැරීමෙන් වෙන් වෙලා පාණාතිපාතම් පටිවිසතෝ. දැන් මේ පාණාති සතුන් නොමර ඉන්නවා. පාණාතිපාතයෙන් වෙන් වෙනවයි කියලා පාණාතිපාතේ නම් අපි දන්නවා සතෙක් කල්ලාන බෙල්ලට තියලා පිහියක් කියලා කපලා මා විශාල වැඩ කොටසක් කරන්න ඕනේ. අංක අංක පහක් සම්පාදනය වෙන්න. ඒක තමයි පාණාතිපාතය. අපි කියන මේ අපාගාමී කර්මපතයක් වෙන්නේ. ඒකේ වැලකීම විතරයි සේවනය කළ යුත්තේ. ඒ නිකන් ඉන්න එක විතරයි කරන්නේ. දැන් මේ ඉන හැම චිත්තක්ෂණයකම අපි පාණාති බාධා පටිවිරතෝ හොති පාණාති බාධා පහයි. මේ භාවනා කරන්න එන එක්කෙනෙක්වත් ඔබ සමාදම් වෙන්නේ නැහැ. භාවනා කරන්න එන කෙනෙක් දන්නවනම් අපි මේ අතප්පිට අතක් තියන්න බෑක් වාඩි වෙලා ඉන්නකොට ඒ මුළු පැයේම කිසිම තැනක පාණතිපාතයක් වෙන්නේ නැහැ. ඒක ප්‍රහාණය කිරීමකට වෙන මොකද ශිල්පදිය සමාදන් වෙලා ඉන්නේ මේ අපි මත් වෙලා ඇල්කොහොල් බීලා කුඩු ගහලා තීනති කරලා නෙමෙයි සමාදන් වෙලා පාණතිපාත වේරමණී සික්ඛාවදන් සමානේ පාණපතේ බෙන්වෙයි කියලා සමාදන් වෙලා අපි ඒක උත්කෘෂ්ඨ කිරීමක් වශයෙන් එහෙම නැත්නම් අපි ඒක අධිචිත්ත භාවනාවට ළමිය කසේ යම් කිසි කෙනෙක් යමක් නොකර නැත්නම් සතුම් මැරීම વિશે නෙවෙයි. සතුම් මැරීම අපි කියනවානේ කාය දුස්චරිත කියලා. හිතන්නේ යම් විදිහකට කාය කර්මයක් නොකර හිටියොත් එහෙම ඒ කියන්නේ චේතනාපූර්වකව අතපය හොල්ලන්නේ නැතුව හිටියොත් ඉතින් ඒ කෙනාට 100ට 100ක්ම පාණති බතම් පහය පාණති බතම් පටිවිරතෝ කියන මේ ගිහි ගෙදරක ඉඳගෙන ඒවෙන් තමයි සමාජයක ඉඳගෙන මොනම තාලකින්වත් දෙන්න බැරි සාතිකයක් හම්බ වෙනවා මම අතින් කිසිසේත්ම සතුටින් මැරීමක් වෙන්නේ මෙන්න මේක සමාදන් වුණේ නැත්තම් මේ කුසලයේ ඔපුණක් වෙන්නේ මේ කුසලය බුද්ධියට සින්න වෙන්නේ නැහැ අපි ඒ වෙනුවට දැන් මේ පාණජිවාති පටිවිරතේ කරලා පාණජිවාති විරමණය කරලා ඒක සමාදන් වෙන්න තියෙන අවස්ථාව තමයි මේ දුදු ඇඳගෙන අපි මේ භාවනා කරන වෙලාව. අනේ මට මේ ධ්‍යානයක් ලැබුණ නැහැ නේ කියලා ඊගාවෙකට පශ්චාත්තාප වෙන එක මේකට වැඩි උඩින් තියාගන්න අමන යන්න තමයි භාවනා කරන කතිය කියන්නේ. ඊ ගහව එක හම්බුන්නේ නැහැ කියලා මේ තියෙන එක පුංචි කරලා අරකට මැරෙන්න හදනවා. ඉතින් ඒකට කිව්වොත් එහෙම දරුවනේ ඔය පාන දිපාතේ නොකර ඉන්න එක සමාදම් වෙන්නත් මේ ලෝකේ තැනක් නැහැ. තියෙන හරියක් තියෙන්නේ කෑවත් සත්තු මැරෙනවා මොනවා කියලා සත්තු මෙන්න මෙතෙන් ඇවිල්ලා අපි ඉඳගෙන හිටියත් පොඩි දෙයක්ද කියලා. හරිම අමාරු එක ඒත්තු ගන්නලා දෙන්න. ඒක අමාරුම බෞද්ධයට විතරයි. පොඩි දෙයක් නෙම අමාරු නෑ. හිරකාරයෙකුටත් අමාරු නෑ. කතෝලික මේකට අමාරු නෑ. බෞද්ධයාගේ තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි දේවල්. Taman විසින් දැනනවත් අරස වෙලා දැනනව සමාදම් වෙන්න පුළුවන් දෙයක් තිබියදී ඊට වැඩි ලොකු දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි වැඩි අධිකුසලයකට යන්නේ හොඳයි. නමුත් ඒකෙත් නොලැබීමයි සමාදම් වෙන්නේ. කතා කිරුවොත් කතා කරන්නේ අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා. නමුත් මේ පාණාතිපාතම් පටිවිරතෝ හෝති පාණාතපාතම් පහය කියන එක අපි සමාදන් වෙලා ඉන්නවනම් සංසන්දනාත්මකට කොච්චර සැනසෙන්න පුළුවන්ද? ඊතර දුරක කටයුතු කරනකොට අපිට මොනම වෙලාවකවත් අපිට කියන්න බෑ. එකක් සිල්පද සමාදන් වෙලා නැහැ. දෙක කාය කර්ම වල සීමාවක් නැහැ. අද අද මේ සමාජයේ ජීවත් වෙනවා කිව්වහම ඒ බහුජාතික සමාගම් සහ රජයන් කරන මේ කඩප්පුලි හැම වැඩකටම අපි දායද වෙනවා. මේ පරිභෝජනය හරහා මේ සමාජ මේ වෙළඳ පොලේ තියෙන බඩු ගැනීම හරහා ඒක පරිභෝජනය කිරීම හරහා ඒක සුඛභෝගී විදිහට පරිභෝග කිරීම හරහා අනන්ත අප්‍රමාණ සත්‍ය හිංසාව සිද්ධ වෙනවා. කාටවත් තේරෙන්නේ නැහැ. දැන් මේ හැමෝම අපි නොකා ඉන්නව නෙවෙයි. මේදිත් කරනවා තමයි. මේදිත් අපි සීනාසන පරිභෝග කරනවා තමයි. මේදිත් අපි ඇඳුම් පරිභෝග කරනවා තමයි. බෙහෙත් පිළිකර පරිභෝග කරනවා. අඩු ගානේ මෙතනදී අපි මේ ප්‍රමාණය අඩු කිරීමට උත්සාහ කරනවනේ. ඒක අපි නිහතමානී වෙනවා කියන්නේ. ඒකනේ අපි අරපිටිමැස්ම කියලා කියන්නේ. ඒකනේ අපි අහිංසක වෙනවා කියන්නේ. අන්න මේ අහිංසකකමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මම දැන් ගොඩාක්කල් භාවනා කරනවා කරනවා කියලා කරනවා කියලා මාත් කරනවා මම දන්නේ හරිද වැරදිද කියලා. අවුරුදු 30ක් විතර ඊට පස්සේ මට තේරෙන්නේ අන්නේ අහිංසකම තියෙනවා නම් අපි දැන් බ නිවන් දැකලා තියෙන්නේ. එක්කෙනෙක්වත් කැමති නැහැ. මොකද තාම බුදු රැසී දෙන පටන් ගත්තේ නැහැ. තාම 18 රියන් උඩ ගියේ නැහැ. ඌ අහසේ යන්න බෑ. දීප්පචක්ක පහළ වෙලා නැහැ. දිබ්බසෝත පහල වෙලා නැහැ කියලා මැරෙන්න දඟලනවා. මේ හැම ගත කරන චිත්තක්ෂණයකම පහනතිපාතේ ප්‍රහාණය වෙලා තියෙනවා. පානවාදේ පටිවිරමනේ පටිවිරතේ කියලා කියන්නේ ඒක සමාදන් වෙලා තියෙනවා. මේක සතුට වෙනවා නම් අපිට මේ ලෝකේ කොහෙද තැනක් තියෙන්නේ ගිහිල්ලා අනේ මගේ අතේ මේ දේ වෙන්නේ නැහැ කියන්නේ. මෙතනදී වෙන්නේ කොහොමද? මිසින් කණේ ගණන් කනවා තමයි. කවුරු හරි තම්බලා දෙන එකක් නේ කන්නේ. හිඟාගන්නේ ගන්නේ පුතුමාකාර සන්තෝෂ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ උයනකොට ඒගොල්ලෝ අතින් ඔය මේ මේ කොකපණ විතර තැම්බෙනවා ඇති, සත්තු කැපෙනවා ඇති. ඒත් ඒගොල්ලත් කරන්නේ පිරවට බැඳගෙන සුදු ඇඳගෙන නිසා. ඒ මනුස්සය උයලා දෙන දේ අපි කන්න ගත්තාම අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අනුග්‍රහය දීලා තියෙනවා නෑ. සතෙක් මරන්නෙත් නෑ, මරවන්නෙත් නෑ, මරෝ දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. ඒ නිසා අපිට සත්ව ඝාතන සීසක්ෂේක්ෂා පදේ විතරක් නෙවෙයි සම්මා ආජීවය සම්පූර්ණ වෙනවා. සතෙක් මරන්නේ මරවන්නේ නෑ, මරෝ දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. ඒක නිසා ඒ ඔය කියන ආජීවය සහිතවම සතුම් මැදීම සම්බන්ධව අපිට අඳුර පාන්න පුළුවන් වෙන්නේ මම එහෙම කියන එක ටිකක් අරවැඩි ඇති මේ නේවාසික වැඩමුළු වල විතරයි මම තමන් කවුරු හරි දෙයක් කාලේ ඉන්න එකනේ කරන්නේ ඒ වගේම හොරකම් කරන්නේත් නැහැ කරවන්නේත් නැහැ හොරකම් කළ දෙකෙන් ජීවත් වෙන්නේත් නැහැ මෙතනින් එහාට ගිය ගමන් ඔය හුඟාගෙන කන ජීවිතෙන් එහාට ගිය ගමන් කරන හැම දෙයක්ම හොරගමට හම්බ වෙන්නේ අර ඉන්දියාවේ කටහැකර සාස්ත්‍රෝරෙක් කියනවා නායකයෙක් කියනවා වෙළඳපොළට ගිහිල්ලා Taman දෙන බඩුවේ Taman දෙන මුදලට වැඩිය වටිනාකමක් තියෙන දෙයක් නෑ මිලදී ගන්න. ඒ මිලදී ගැනීමම හොර හිතනේ. දෙන දෙයට වැඩිය යමක් හම්බෙන්නේ නැහැ මිලදී ගන්න. අපිට ගිය ගමන් පොට්ට විදියට අරක දීපම් මම මේක දෙන්නේ නැහැ නේ. හොඳට හොයලා බලලා වැඩි මුස්කල වටිනාකමක් තියෙන දේ ගැනීමම හොරකමනේ. අපි කියන purchasing efficiency කියලා. ඒකට වෙනම ඉන්න purchasing officersලා. එතන ඉඳලා අද මේ කියන පද්ධතියට අත් තිබ්බ ගමන් මොනම තාලකින්වත් හොරකම හොරකමකින් ගැලවිලා ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඉහළ රස්සාවල් පහළ රස්සාවල් සංසන්දනය කරලා බලනකොට කොයි එකින්ද වැඩිම හොරකම සිද්ධ වෙන්නේ කොයි එකින්ද අඩු වෙන්නේ කියලා බැලුවොත් අපි ඔය හිතනටලේ සම්පූර්ණ උඩ යටකොට චිත්තයක් මේකේ තියෙනවා මේ මුළු අධ්‍යාපනයම උගන්වන්නේ හොඳට හොරකම් කරන අය ඉහළම නිලධාරී උස්සස්ම හොරකම කරනවා අර බැරිය ගානේ හොඳ හොරකමක් කරගන්න බැරි කම නිසා අඬ අඬ ඉන්නවා ඇමරිකාවේ ඉන්න CEO කෙනෙක් සාමාන්‍ය එක සේවකයෙක් මාසික ගන්න පැටි වැඩිය එතන මාස 6 ගන්න වැඩිය අර වෙන එක දවසට ගන්න. ප්‍රොමෝෂන් දෙන්නේ හොඳට හොරකම දන්න කටියට විතරයි. මම හිතනනම් මම කොතනින් අතරේ දන්නේ මට නටන කවුලේ ගිජ්ජි කපන්න පුළුවන් තරම් හොරකම් පුළුවන්. මම පුළුවන් කාර්ය කරලත් බල්ලා තියෙනවා. අවුරුදු 36ක් කරලා තියෙනවා. අන්තිමම හොරා. දැන් මොකද නෑ කවුරු හරි දැන් දෙයක් කාලා කවුරු හරි තම්බන කන්න ගියාම මට අර කෙලවරක් පේනවා මේ කෙලවරක් පේනවා මේක හරි ජොලි ජොබ් එක එච්චරයි මට කියන්නේ වෙන මොකක්වත් නෑ ඔයගොල්ලෝ මට විරුද්ධව නැගී හිටිවි මොකද ඔයගොල්ලෝ ගියෝ නිසා ඔයගොල්ලෝ කියන්නේ නැති බැලිකමට කතා කරනවා කියලා කියපල්ලා ප්‍රශ්නයක් නෑ කළ හැකි මට මත් මන්ද නොයිටට කොච්චර ලස්සනද තම්බල දෙන්නේ කාලා ජීවත් වෙන එක. ඉතින් ඒ අහිංසකම කවුද බුද්ධ වෙන්නේ? භාවනා වැඩමුළුව කවුද බුද්ධ වෙන්නේ ඉන්නේ? කවුරුර තම්බන බද්දයක් කාලා. දෙලල දෙන පැදුරක බුදියන පැත්ත කරලා ඉන්න පුළුවන්කම. ඒ නිසා මේ අදින්න දාන අදින්න දාන කෙනෙකු දෙනසෙ පෙන්නනවා. ඒක කාය දුෂ්ච කාය දුෂ්චරිතයක් එහෙම නැත්නම් සේවිතබ්බ හොරකම් මේ සේවනේ නොකලේ සේවනේ කලේ දේ කියන්නේ පානාති පාත පටිවිරතෝ හොති පානාති පාත නෑ අදින්න දාන පටිවිරතෝ හොති අදින්න පහය හොරකම් නොකර සිටීම ඒ නිසා බලන්න මේ පද්ධතියට එකතු වෙලා ඉන්න හැම චිත්තක්ෂණයකම අපි හොරකමකට සම්බන්ධ වෙනවා ඉතින් බුදුන්සේකට විකල්පයක් හදලා තියලා ඒ කියන්නේ මේ නේවාසික කියලා භාවනා කරපල නැත්නම් පැවිදි වෙලා ඒක හදලයි කියන්නේ මේකට විකල්පයක් තියෙනවා මේ සමාජ මට්ටමේ විකල්පයක් තියෙනවා අවුරුදු 2600ක් 2500ක් පරණ ශාසනයක් තියෙනවා ඒකට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිස ඉන්නවා ඒකට ගියා නම් ඒ කෙනාට ජීවිතේම පානාත පාටි පිටිවිරට පිටිවිරතෝ කියන්නේ විරමණ ශික්ෂාපදයක් පමණ අදින්න දාන පටිවිදත හොරකම් නොකරම කියලා ශික්ෂාපදය සමාදන් වෙලා බුදුහාමුදුරු දීපු ක්‍රමයට අපි ගත කරනවා නමුත් මම මේ කියන්න හදන්නේ එච්ච ලස්සන දෙයක හිටියත් ඒක සමාදම් වෙන්නේ නැහැ ඊට උඩින් එක හම්බුන්නේ නැහැ කියලා මැරෙන්න හදනවා කාමීත්‍යජාන උපදන් සඳහන් කරනවා කාය දුස්චරිතයක් එහෙම නැත්නම් මේක කියන්නේ නසීවිතබ්බ ඒවෙන්නේ නොකලීටිකක් කියලා ඒ වෙනුවට කාමීත්‍යචාරම් කාම මිච්ඡාචාරම් පහය පටිවිරතෝ කාමී මිස් මිසහතර කියලා සඳහන් කරනවා වැරදි චර්යාවේ වෙංගලා සිටීමේදී මේ කාම ලෝකයේ එළියට බැස්සට පස්සේ වැඩිම කාමකෝපමනේ තියෙන්නේ. දුද්දී ඉඳලා හැඳ වෙනකම්. දකින දකින තැන ප්‍රධාන නගරවල විශේෂයෙන්ම රාජධානි වල පෙත්ත කපලා තියෙනවා. ඊට පස්සේ පුංචි නගරවල අඩුවෙන් තියෙනවා. ගම් වල ඊට අඩුවෙන් තියෙනවා. අඩුම තැන තමයි බුදුචානන්සේ දැක්කේ අරණ්‍යගත වෙන්නේ. එසා කාමභෝගින් කැමති නැහැ අරණ්‍යගත වෙන්නේ. කාමභෝගින් කැමති නැහැ රුක්ක මූලගත වෙන්නේ. කාපොතින් කැමති නැහැ. ශූන්‍යagaraගත වෙන්න මොකද ඒගොල්ලන්ට මෙන්න එක නෝන්ජල්කමක්. මෙච්චර ලස්සන දෙකක් තියෙද්දි. මෙච්චර ලස්සන 3D චිත්‍ර තියෙද්දි. මෙච්චර ලස්සන කලර් TV තියෙද්දි. ඇයිවද ඔක නොබල ඉන්නේ? මේ කන් දෙකක් තියෙද්දී බය උත්තර ಭಾರತೀಯ සංගීතය, දක්ෂිණ ಭಾರತೀය සංගීතය, බටහිර සංගීතය, දේශීය සංගීතය, රොක් මියුසික්, ජෑස් මියුසික් තියෙද්දී සංගීතය ප්‍රිය නොකරන අමනුස්සයෙක් කියලා පොත්තුල් ලියනවා. ඒ රසාසාටි දන්නේ නැති ගොරකෝ. පුළුවන් තරම් මිලඟදි මේ ලංකාවේදී සිද්ධ වුණා ඒ හොඳ තරුණ කෙල්ලෝ දෙන්නේ මේ කෝච්චි එනවා වෙන්න මම කන් දෙකේ ගහගෙන ඔත්තටම ශබ්ද තියෙන මේ ඊයේ ප්ලග්ස් දෙකක්. මේ ඩ්‍රයිවර්ට පේනවල තරම් පොඩ්ඩක් මේ යනවා කියලා ඒ මතක නැහැ. මොකද සංගීතේ. හොඳටම පේන්න තියෙනවා. ලෝකයා කරන දෙයක් තමයි කරලා දෙන්නේ. නමුත් ආදීනවේ මොකද්ද? කෝච්චි සද්දේ ඇහෙන්නේ නැහැ. ඒක දැසක් කලියෙක් කැපිලා තිබුණලු කෝච්චියේ. ඉතින් නඩුකාර ඇහුවලු මේ මොකද කියලා දැක්කේ නැහැ කිව්වලු. අලියා හිටියනම් මොනවා වගේ හදයක් කූඹියෙක් නම් තව කමන්නේ මම පේන්නේ නැද්ද මේකට නඩුවේ දිනු ඩ්‍රයිවර් දිනු අලියා ඉල්ල දැකලා නැහැ ඒ වගේ තමයි කෝච්චි එනවා ඇහුන්නේ නැහැ ඒ තරම් සංගීතයට ප්‍රිය කරන යෝගයා කොයිගොල්ලෝ වගේ කියන්න ඕන හැම කෙනෙක්ම වගේ කියන්න ඕන ඔයගොල්ලෝගේ දරුවන්න දීලා තියෙන ක්‍රමී කාමිතචාරය කියලා නෙමෙයි ඕක කියන්නේ සාමාන්‍ය හැබැයි ඕකත් කාමිතචාරය තමයි රූප බලන තියෙන ආතාව, ශබ්ද බලන තියෙන ආතාව, ගන්ධට, රසට, පහසට අපි සාමාන්‍ය කාමීත්‍යචාරය කියන්නේ දෙදෙනෙක් දෙදෙනෙක් දෙදෙනෙක් විසින් කිය යුතු දිය කිසින් හමාර කර යුතු ග්‍රාමීය කෘත්‍ය කියනමයි තුන සේවනයේ. ඔ කාමීත්‍යචාරය කියවම අධික ලෙස රූප බලන තින ආදාව දහන තින ආදාව ගන්ධ රස පහස. ඉතින් ඕකට පොසත් කම කියන්නේ. දඟලන්නේ පොසත් වෙන්නේ නේ. දැන් මෙහි ආපහු මොකද වෙන්නේ බලන්න. අපි නැවතත් තින්ගන කමටපත් වෙනවා. කිඩාට කුමාරයා ඊව රජකම ඇතැරලා මැටි පාත්‍රයක් අතට අරගෙන පින්න පාචෝයි ඒක වුණාට පස්සේ අපි හරි සතුටු වෙනවා. අපේ සිද්ධාර්ථ කුමාරයා ශාක්‍ය වංශික රාජවංශිකේ ඊට පස්සේ හොඳටම හිගන තත්ත්වයටපත් වෙලා ඕනම කෙනෙකුට ඒ පරාසය මැද මහානකම කරන්න පුළුවන් බෞද්ධකම කරන්න පුළුවන් චරිතයක් කරන්න අපිට ආදර්ශ සංත්‍යක් දීලා තියෙනවා ඒක. අපි මේ කරන නිවාසික වැඩමුළුවකට ඇවිල්ලා අපි මේ කරන වැඩේ අබිනිෂ්ක්‍මණය මොන වෙනසක්වත් නැහැ. සිද්ධාර්ථ කුමාරයා අතහැරියන යම් ආකාරයක ගිහිසපක් අපිත් ඒක තමයි අපිට තින්නේ අපි අතහැරලා තියෙනවා ඒක අනුමත කරන්නේ නැත්නම් ඒක සමාදම් වෙන්නේ ඒ නිසායි ඒ නිසා සාමාන්‍යයෙන් අපි පැවිදි වෙනකොට ගුරු හමුදෝගාවට ගිහිල්ලා අර කහට බොපු සිවුර අද්දඩු දෙක උඩ තියාගෙන සුදු අඳුමක් ඇඳගෙන කියනවා සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සත්‍ය කරණතාය ඉමං කාතාවං ගහිත්වා පබ්බාජේතමබ්බන්ති සියලු සසර දුකින් දින්වීම සඳහා ස්වාමීන් වහන්සේ මේ කාට සිවුර අරගෙන මාව පැවිදි කරලා මට මේ නිවන් දකිට පාර හදලා දෙන්නේ කියලා කියනවා ඕක අමතක වෙච්ච ආඳුර තමයි මහානකමේ ජඩ වැඩ කරන්නේ කවදා හෝ මේ මහාන වෙන වෙලාවෙදී තිබුණු මේ සද්ධාව තියෙනවා නම් ගත කරන හැම චිත්තක්ෂණයම ශක්විත රජ කෙනෙක් වගේ ගත කරන්න පුළුවන්. ඒ වගේ යෝගාවචරය භාවනා වැඩමුළුවේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම ක්ෂණ සම්පත්තියක් කියලා දන්නවනම් මේ නොලබිච්ච දේවල් ගැන කතා කරන එකක් නෑ. කල්පනා කරාය gedර හිටියන මොකද කරන්න මේ වෙලාවේ? සිනගක් එක්ක හිටියන මොකද කරන්න මේ වෙලාවේ? හිතන්න පුළුවන්ද මරණ සත්තු ප්‍රමාණය කොච්චරද කියලා? එහෙම නැත්නම් හිතින් මාන ප්‍රපංච තණ්හා ප්‍රපංච කරන හැටි. එහෙම නැත්නම් මාන ප්‍රපංච කරන හැටි. ඒ වගේම කාමීත්‍යචාරයේ සඳහා අපි අනුන්ද කාම වස්තුවක් වෙන්න හැටි සහ අන් කාම වස්තු දිහා එබීපි බලන හැටි. එහෙම නැත්නම් හෙට නෙවෙයි අනිද්දා වෙනකොට මම මතක් කරන්නම්. යම් වෙලාවක අපිට මේ හිත කුප්පන කාම වස්තු නැති වුණොත් එහෙම නැත්නම් වෛර කරන්න හතුරෙක් නැති වෙච්ච ගමන් සක්මණේදිත් ඉඳ යනවා පරියන්කෙදිත් ඉඳ යනවා. කාම වස්තු දැන් මේ භාවනා කරනකොට ඒක බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. සිද්ධ වෙච්ච ගමන් භාවනා සාටයිල සමහර බුද්ධි එනවා සමහර බුදු වෙනවා. භාවනා කරන විතර නිින්ද යන දණක් ලෝකයේ ඇත්තෙම නැහැ. ටක් ගාලා නිද මොකද අර කාම වස්තු නැති වෙච්ච ගම. ද්වේෂ වස්තු නැති වෙච්ච ගම. මේ සක්මන් කරනටත් මේ මතේ. ඉතින් හුඟ දෙනෙක් ඒක ප්‍රශ්නයක් කරගන්නවා. මට නම් හරි සතුටක් තියෙනවා නින්ද යනවා නම් ෂෝ. කාමෙ නැහැ ද්වේෂයක් නැහැ. නින්ද හොඳින්ද නෙවෙයි මම කියන්නේ ඊට වැඩිය දරුණුයි අපේ ඉදින්දා ජීවිතේ හිත උනන්දු කරවීම සඳහා පාවිච්චි කරන කාමවස්තු තෝකීදියා බලනකොට හිත උනන්දු කිරීම සඳහා ද්වේෂ කරන හැටි බලනකොට ඒ දෙක නැත්තම් ගමන ය아가න්න බැරි තරම්. ඉතින් යම් වෙලාවක කාට හරි මේ සේවිතබ්බ අසේවිතබ්බ කියන දෙකේ අසේවිතබ්බ කියන ඔක්කොම කළ යුතු ජඩ වැඩ ටිකක් කියන අතර සේවිතබ්බ කියලා කියන්නේ යමක් නොකර සිටීම. මේක නොකිය වෙනම කෑල්ල බුද්ධ ධර්මයේ අද තියෙනවා. මේකේ තවත් මේක බුදුහාමුදුරුවෝ පෙන්වන තව පැත්තක් තමයි සම්බ පාපත්තා කරණම් කියලා තමයි සියලු බුදුරන් වහන්සේලාගේ අනුශාසනාව. සියලු පවෙන් වැළකීම තමයි සීල බුදුරන් වහන්සේලාගේ අනුශාසනාව. නමුත් ආගමික මධ්‍යස්ථානට ගියාම කරන දේවල් දිහා බලන්න. අපි ආගම කියලා කරන දේවල් බලන්න. নানা ප්‍රකාර ලයිස්තුවක් හදාගෙන ඉන්නවා. පිටපතක් හදාගෙන කරපු දේවල් ලයිස්තුගත කරනවා. නමුත් නොකර සිටීම දැන දැන නොකර සිටීම අද්දිම වදි කුසලයේ හොඳම කුසලයේ කියලා දන්නවනම් භාවනා මධ්‍යස්ථානට වෙලා අතක් උඩ අතක් තියන එක චිත්තක්ෂණයක් හිටියාම හම්බෙන කුසල් ප්‍රමාණය හිතන්න බෑ කාය කාය සමාචාර අතින් සේවිතබ්බ අසේවිතබ්බ දෙක දැනගෙන දන්නවනම් gedara hitiyana වෙන තැනක හිටියනම් සමාජයක හිටියනම් අපෙන් සිද්ධ වෙන්න පුළුවන් එහෙම නැත්නම් අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් උන්න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති කියලා සර්වචනන්සෙ පෙන්නනවා සතර සම්‍යක් ප්‍රදන් වීර්යය. කියන්නේ සතර සතිපට්ඨානේ වඩපු කෙනා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල ඉස්සල්ලාම තියෙන සතර සතිපට්ඨාන අපි ඒකට එමු උත්සාහ කරන්නේ මේ චිත්තක්ෂණය මේ මේ ඊගාවට එන චිත්තක්ෂණේ කෙලස් නැහැ. අන්නේ චිත්තක්ෂණේ නූපන් අකුසල් අවදුරටත් නොඋපදවා ගැනීම සඳහා එයා කුසල ඡන්දයක් ඇති කරගන්නවා. ඒක තමයි සේවිතබ්බ කියන්නේ. ඡන්දං ජනේති වායම් තිබෑමක් කරනවා. වායමක් කරනවා කියලා කියන්නේ උත්සාහයක් කරනවා. ඒ මතුවෙන චිත්තක්ෂණේ පිවිතුරු භාවයේ ලද විදිහටම උපංගෙයිම විසුද්ධ පවත්වා ගැනීම සඳහා වෑයමක් කරනවා. වෑයමක් කරනවා කියලා කියන්නේ අතින් පයින් මොනවා කරත් කුසල් නම් යමක් නොකර සිටීමට ගන්න වෑයමට මම දන්නේ වෙන වචනයක් කියන්න දෙයක්. මේකට වෑයම කියන වචනේ බුදුහාමර පාවිච්චි කරලා තියෙනවා. යමක් නොකර සිටීමට ගන්න වෑයම. චිත්තං ඡන්දඤ්ඤයිච විරියං ආරම්භ ඊට පස්සේ හිතා ගන්නවා මම මේ චිත්තක්ෂණේ හදාගත්තොත් ඊගාව චිත්තක්ෂණේ මොනක්වත් හොල්ලන්නේ නැතුව චතුම් මෙරිම සඳහා හෝ වරකම් කිරීම සඳහා හෝ කාමීත්‍යචාරය නැතුව එහෙම නැත්නම් ඊශ්වරාට අපි කතා කරනවා වචී දුච්චරිත බොරු කියලා මේ සත්‍යන පරිසෙද මුකුත් නැතුව මේ ගත්ත විවිධකෝ මේ ගත්ත නිස්සද්දතාවය මේ ගත්ත නැවතිල්ල වැඩ කරන ගතිය මේ ගත්ත සතිය ඊගාව චිත්තක්ෂණයටත් ගෙනියන්නේ විද්‍යං ආරම්භ ඊපස්සේ යම් වෙලාවක කාට හරි තෙරුණොත් මේ සියලු දේ කරන සියලු දේ හොඳ නරක දෙකට අහු වෙන්න පුළුවන් නමුත් නොකරන කිසිම දෙයක කිසිම නරකක් නැහැ ඒක මේ දැන දැන කරන්න සම්පජඤ්ඤව කරන්න ඕනේ. එහෙම නැත්නම් යෝනිසෝමනස්කාරයෙන් කරන්න මේ නොකර ඉන්නේ අංශභාගය ඇදිලා නෙවෙයි. හිත හිරිවැටලා නෙවෙයි. ඇනස්තීෂියා දීලා නෙවෙයි. බීලා නෙවෙයි. බුදුහාමුදුරණ දෙන ගෞරවය. සියලු හැකියාවල් තියෙනවා. නොකර නිකන් ඉන්නවා කියන. එතකොට කියන්නේ චිත්තම් පංගන්නාදි කියන පග්ගහිත විරිය කියලා කියනවා මට පුළුවන් එක චිත්තක්ෂණයක් හිටියම දෙවෙනි චිත්තක්ෂණය බලනවා එහෙමම අර මේ කඹේ ගැවිදින මනුස්සයා ගත්ත සමතුලිතතාවය තියන තව පීවරක් ඉදිරියට තියනවා වගේ තව පීවරක් ඉදිරියට තියනවා වගේ ඒ යමක් නොකර සිටීමට ගත් මේ ප්‍රයත්නය අපි අකුසල් නොකිරීමකට ගත ප්‍රයත්නයි කියලා සමානව කියන්න පුළුවන්. චිත්තම් පග දැඩි කරලා ගන්නකොට මාර උදෙත් මතක් කරෝ වගේ ඒ සැලිකඩ හිරගෙදෙට්ට මං ගියාට පස්සේ ඒකට දවසේ වැඩ පිළිවෙලට සම්බන්ධ වුණා දැනට මරණ චෝදනාවට ලක් වෙච්ච 114 දෙනෙක් ඇවිල්ලා වාඩි වුණා. හැබැයි මේ මූණ වලට වැඩි ප්‍රිය ප්‍රේම පාටයි. මේවා නම් හෙන ගහච්ච සෝම් පිටනේ වගේ. දැන් පැය ඉවර වෙගෙන යනකොට ඔක්කොමලා යන්නේ හොල්මියක්. අර වගේ නෑ. පුදුම පිපිච්ච ගතියක් තියෙනවා. ඒ මිනිවරු කියලා හිතන්නවත් බෑ. ඉතින් මමත් කිව්වා මම දන්නවනේ ඔයගොල්ලෝ ඉතාලියේ දන්නවනේ මේ එළියේ ඉන જાති ඉන්නවනේ. එළියේ ඉන જાති හිටනවා ඉරගෙදර ඉන්න කට්ටිය පව්කාරයෝ කියලා. සිල් නැති කට්ටිය. ඒ නිසා ඔයගොල්ලෝ හිතනවා ඇති ඔයගොල්ලෝ මේ සීලෙන් අතපල්ලේ වැටලයි කියලා. මම ගෙන ආපු බෙහෙත සිල් දිනුනත් නැතත් කරතයි. ඒ නිසා සක්මන් කරනකොට බලන්න වම දිනුනොට වම කියලා දන්නවා දකුණු දිනුනොට දකුණු කියලා දන්නවනම් මම ගෙනාව බේත වැඩිලා තියෙනවා. උඩ සීලි බලපානවාද කියලා පොඩ්ඩක් බලන්න. වම දිනුනොට වම කියලා දැනගන්න සීලේ බලපානවා. දකුණු දිනුනොට දකුණු කියලා දැනගන්න සීලේ බලපානවාද. මම කියන දේ සාමාන්‍ය ධර්මයට විරුද්ධව යන්න පුළුවන්. නමුත් උත්සාහ කරන්න කියලා කෙලින්ම කිව්වා නෙවෙයි. හැබැයි හොඳ වෙලාවට එමසු කලින් කියලා. ඊට පස්සේ මේගොල්ලෝ සක්මන් කරලා ඇවිල්ලා පැය විනාඩි 45 ධම්ම මාර්ග දෙකක් කරා. ඇවිල්ලා කියලා පස්සේ එක මිනිහෙක් කියනවා. එයා මට දඬුවට ලක් වෙච්ච කෙනෙක්. දඬුවමට ගැන් තීන්දුවට යාකෝසාංශ කවදාවත් මං හිතුවේ නෑ මේ සීලය නැති කෙනෙකුට භාවනා හරියයි කියලා. සීලය නැති කෙනෙකුට සමා සතිය පිටවන්න පුළුවන් කියලා. ඒ ඔබ වහන්සේත් කිව්වා මං කලිමුත් අහලා තිබුණා නේද විශ්වාස කරේ නෑ ස්වාමීන් වහන්සේ. අපි මේ දෙසලා මා උරුද්දක් මාසික එක දවසක භාවනා කරලා දුන්නා. ඒත් අහුන්නේ නෑ. නමුත් සාංශ පියවර තියෙනකොට වම දකුණ කියලා. මේ කියන්නේ වම මේ කියන්නේ දකුණ කියලා තුනක් කරනකොට මට මතක් වුණා කිව්වා මේ තුනම සතියෙන් තිබ්බේ. මේ තුන තමයි සතිය පිටනවා කියන්නේ හතරවෙනි පළවෙනි পায় තියෙනකොට මට ඒක දැනෙනකොට ඇතිවෙච්ච සතුට මට හොඳටම තේරෙනවා ඒක ශිල්පද නැති වුණාට සතිය පිටවන්න පුළුවන් කියලා. සාංශ මම පියවර 7 8 යනකොට මගේ තිබුණ ඔක්කොම පවුවට මම සමාධියල මං හිතාගත්තා. හිරෙන් නිදහසුණත් ආයෙ ගෙදර යන්නේ නැහැ. මොකද ගෙදර ගිහිල්ලා කරන වැඩේටත් කියන්නේ හිරයක් ගන්නවා කියලා. අහලා තියෙනවනේ. හෙමින්න කියන්නේ ගෑණියක් ගන්නවට කියන්නේ හිරයක් ගන්නවා කියලා. ඉතින් ඒක බරපතල ගිය හිරයක් ඕක. අරුණ ඇත්තටම ලාභෙට තියෙන මොකද කණ්ඩත් හම්බ වෙනවා. ඒකම ඇඳුම තියෙන ෂෝක් එක දෙනවා. පුදුම ලස්සන කතා කරපුවා මේ ගිය කට්ටිය කියන බලන දවස මාස ගණන් භාවනා කරපු කෙනෙක් වගේ තීරුම් ගත්තොත් තිබ්බේ හතරවෙනි පායේ පස්වෙනි පායට යනකන් සතිචිත්තක්ෂණේ පවත්නකොට නෝපන් අකුසල් නොයිපද වීම සඳහා ගන්න ප්‍රධාන වීර්යය මෙයාට වැටෙන්නේ 1 2 3 හරි ගියා. එතකොට තේරෙනවා දැන් මේ තීලේ තියෙනවා. සතියක් තියෙනවා. පියවර තුනකුත් හරි. හතරත් හරි පහ. ගත්ත පාරට ගියම තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. යනකොට මනුස්සයා කියන පුදුම සතුටක්. මට අදයි තේරුනේ ස්වාමීන් වහන්සේ මේ මේ කියන බණේ يعني මේ සතිය පිහිටවීමට ශීලෙන් නැතිකම බාධාවට ගන්නවා මිසක් කිසි කෙනෙක් අපිට කියලා දීලා නැහැ සතියට මේක බලපාන්නේ ඒකෙන් කියන්නේ මේ සතිපත් වෙන්නේ සා සිල්පද කඩපන් කියලා. ඒ වගේ නිකන් ලයිසන් එකක් දෙන්න හදනව නෙවෙයි. මොකද තේරුම් ගන්නවා. යා කියනවා දැන් දන්නවා මං ඉදිරියටත් මේ සතිය වඩන ගමන් පුළුවන් තරම් සිල්පද රැකගන්න එහෙම අපිට සාමාන්‍ය රටේ පුරවැසියෙක්ගේ වැඩ ටික කිරකිට ඇතුළත කරතයි. නිසා කාට හරි තේරෙනවනම් චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති කියලා දැඩි හිතක් ඇතන මට පියවර පහක් යන්න පුළුවන් මම හයවෙනි පියවරත් සතියෙම තියෙනවා ඒකෝර සතුම් මැරීමක පවක් හීනමානයක් හිතට නැහැ හොරකම් කිරීමක පවක් හීනමානයක් හිතක නැහැ කාමීත්‍යචාරක පවක් හිතක නැහැ ඒ වෙනුවට පාණාතිපාත පටිවිදතෝ හෝති පාණාතිපාතම් පහයි කියන එක සමාදන් වෙනවා පටින්න දාන පටිවිරතෝ අදින්න දාන පහයි කියන එක සතිචිත්තක්ෂණේ තීර 100ක් වද හතික වෙනවනේ කාමීත්‍යචාරයක්වත් නැහැ නේ කාමීත්‍යචාරම් පහය කාමීත්‍යචාරම් පටිවිරතෝ මෙන්න මේක සමාදන් වෙනව නම් එයාට අර ගිය පීවර තුන හතරවෙනි පිය තබන්න පස්වෙනි පියවර තබන්න පුදුම ශක්තියක් වෙනවා චිත මේ බුදු ආමරගේ සද්ධාාවක් නෙමෙයි දැන් පාවිච්චි කරන තමන්ගේම සද්ධාව තමන් මේ හතරවෙනි පය දක්වා තිබ්බ පස්වෙනි එකට තිබ්බා පුළුවන්. හැකි සංඥා වෙනවා. ඒතර හිත දැඩි කරගන්නවා. ඊට පග්ග හිත විලේ. චිත්ත පග්ග නැති පද ඊට පස්සේ අදිෂ්ඨාන කරගන්නවා. හරි මේක කඩාගන්න එක නියමාරු. කැඩුවට පස්සේ කියන ගලකට ගහලා ගහලා දෙපළු කරගන්න නියමාරු. දෙපළු වෙච්ච කල මහා ගලතරම් අමාරු නැහැ. ඊට පස්සේ ඔක දිගට දිගට කඩාන යන්න පුළුවන් කියලා භාවනා කරන පිරිස් මේ පෙන්නලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කරන බැරි දෙයක් නෙමෙයි. ඒ නිසා අපේ ඥානාරාම සාංශ කියනවා ඉන්න තැනින් පටන් ගන්න දන්න දේෙන් පටන් ගන්න. අපේ වෙලා තියෙන්නේ මෙතන ඉඳලා පටන් ගන්න බෑ අරක නෑ මේක නෑ. ඉතින් අරවල් දේවල් මේ දේවල් දන්නේ නෑ කියලා පටන් ගන්නෑ. මේකට ආගම වගේ යනවා. ආගමෙන් තමයි අපිට නිබ්බුස් බය ඇති කරලා තියෙන්නේ. කිව්වොත් මේකට අවශ්‍ය එකම සුදුසුකමයි තියෙන මනුස්සකම විතරයි. පටන් ගන්න පුළුවන්. පටන් ගන්න පස්සේ මට ඕන තරම් සීලය හදන්න වෙලාව හම්බෙනවා. මට ඕන තරම් සමාධිය හදන්න වෙලාව හම්බෙනවා. ඕන තරම් ප්‍රඥාව හදන්න වෙලාව තියෙන නිසා මේ ආරම්භ ධාතු වැඩේ පටන් ගන්න තියෙන වීරිය නැත්තම් වැඩේ පටන් ගන්න තියෙන මේ ඉදිරිපත් වෙන ශක්තිය නිවනටත් වැඩි වටිනවා. නිවනටත් වැඩිය වටිනවා. මොකද මේ තත්ද කෙලස් භූමියක ඉඳලා මේ කඩාගන්න ඉස්සල්ලාම දාවට මට සත්‍ය පිටවන්න පුළුවන්. මට මේ සති චිත්තක්ෂණේ සීල 100ක් සත්ව ඝාතනයක් නැහැ. වදකෙක් වගේ ලේතවරච්ඡාතකී වැද්දෙක් වගේ අපි කන්න හොය හොය විදින්නේ. ඒ වගේ මේ සති චිත්තක්ෂණේ කිසිම වෙලාවක කාමක හෝ නිගමක හෝ අන්සතු වස්තුවක් මට වේවා කියලා තණ්හාවෙන් ඇතිවන ප්‍රපංච කිරීමක් නැහැ. ගින්දර ඉන්න හැම චිත්තක්ෂණයකම හම්බ කරනවානේ. මං අලුතෙන් පදයක් හොයාගත්තා. සඳුදා උඩේ අමුඩේ ගහගත්තා. ඒ කුරාද හැන්ද වෙනකන් අමුඩේ ලියන්න තු මොකද කරන්නේ? කීයක් හරි කඩවඩ ගන්න නටන්නේ. සෙනසුරද දුටු වෙනකොට පන්සල් ගානේ ගිහිල්ලා බෝධින්වාසේ වටේ කරකිනවා නිකන් බඹර චක්‍රේ වගේ. ආයේ සඳවුදී ගහපුව අමුඩේ ටොං ගාන මතක නැහැ දත්තු මරන ගාන. හොරකම් කරනවා වැඩි වෙන්න වැඩි වෙන්න හම්බ කරනවා කියලා හිතනවා. ඇහ කන දිවනාසි පිනවන්න පුළුවන් අපේ කට්ටියත් එක පවුල ඉස්සරහ තියාගෙන ඒ කාමීච්චරයක් කියලා හිතෙන්නේ අල්ලපු ගෙදරට වැඩි ලොකු ටීවී ස්ක්‍රීන් එකක් තියෙනවා නම් එච්චරයි ඕන්න බොහෝතක්කම ඒක 3D නම් කලර්ඩ් නම් අම්මා ඒ වෙනුවට භාවනා කරන එක ඒක සති චිත්තක්ෂණයක් වගේ කරන්න ඉගෙන ගත්තොත් ඒ සතිය පටන් ගන්න ওই කිසිම දෙයක් සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. නැත්තම් බුදුරජාණන් වහන්සේට අඟුලිමාලට කතා කරන්න පුළුවන් කමක් නැහැ. සෝපාකට කතා කරන්න පුළුවන් කමක් නැහැ. පටාචාරයට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඔය ප්‍රධාන චරිත එක්කටක කතා කරන්න බෑ. පටාචාරයට බුදුරජාණන් සික්වේ මිනිහ නැති වුණාට, දරුවෝ දන්න නැති වුණාට, අම්මා මැරුණාට, මල්ලි මැරුණාට ඒ චිතකෙන් පිටවෙන ගිනි දැක්කට රෙද්ද නැති වුණාට සතිය පිහිටවන්න පුළුවන්. ළඟේ සතිය පිහිටවපන් කියලා තමයි කිව්වේ. ඔය ඔක්කොම නැතු වෙලා තියෙන්නේ. ඉතින් මේ ළඟදිත් මං කෝ ඔයගොල්ලෝ රෙද්ද නැති වෙනකන් තමයි ඉන්නේ. එදාට සතිය පිහිටවයි. දැන් තියෙන්නේ අර ඔක්කොම තියෙනවා. ඒක නිසා ඒ වගේ මේ යෝගේනකම් බලන්නේ. ඇත්තට මේගොල්ලන් මේ මෙහෙම බනින්න වටින්නේ නැහැ. මොකද දැන් මත් ඇහිලා භාවනා කරන කලේ මං කියන්නේ ගත කරන හැම චිත්තක්ෂණයක්ම මලක් පිපුණා වගේ පිපිච්ච ගතිය පිරිච්ච ගතියෙන් සම්පත්‍ති කරගතියෙන් ගත කරනවා නම් ඒකට කොච්චරක් නිහතමානී වෙන්න ඕනද කියලා. අරක ලැබුණා මේක ලැබුණා කියනකට වැඩිය මේ සේවිතබ්බ අසේවිතබ්බ පැත්තේ බුදුසසු කියන අසේවිතබ්බ සේවිතබ්බ තුනම එගන්නේ සේවනයේ කළ යුතු පැති තුනම සතු නොමර සිටීම හොරකම් නොකර සිටීම සහ කාමීත්‍යචාරය නොකර සිටීම. ඉතින් ඒක සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයකම තමයි පැහැදිලිවම කීතාගෙන සතික නම් මැරෙන්න ඉඩ තියෙනවා නම් කිසිම චේතනාවක් නැහැ ආනේ ටික සමාදන් වුණොත් මේ සීල මට්ටමේම එහෙම නැත්නම් Taman රකින්න සීලයේම ඒ තරමටම හිත ධෛර්ය කරන ගතියක් තියෙනවා. ඒ නිසා අපි භාවනාවේදී පරියංග භාවනා, සක්මන් භාවනා සහ ඉදිරියට වැඩ ගන්නකොට පරියංග භාවනාවේ මේකේ තියෙන පූර්ණත්වය තමයි අපි වාඩි වුණාට පස්සේ චේතනාපූර්වක මොකක්වත්ම කරන්නේ කාය හොල්ලන්නෙත් නැහැ අතපය හොල්ලන්නෙත් නැහැ වචන කතා කරන්නෙත් නැහැ කොච්චරද කියනවනම් හුස්මවත් හිතාමතා ගන්න එපයි කියනවා ඒකවත් බෑ භාවනා කරන්න කියලා බලද්දී හුස්ම ගන්නත් බෑ හිතාමතා නැතු ඒක ගන්නකොටත් ඉෂ එකක්මයි කියනවා හෝස් හෝස් ගන්නවයි කියනවා අහුවෙන්නේ නැහැයි කියනවා নানা ප්‍රකාර ප්‍රශ්න ඒක තමයි භාවනා කරනවා කියලා මොකද්ද විය ගහ කරේ තියාගෙන ඇද්දපන් වෛරෝ බර භාගය කියලා හොයනවා. මේ යමක් නොකර සිටීම මෙතන කෙරෙන්නේ කියලා කිව්වොත්. අපි අර පොඩි ළමයි එකතු වෙච්චාම කරන්නේ මේ රිංගි බෙල් එකට මේකට නිකන් තත්ත්වයක් දාලා සද්ද ඉවර වෙන තැන ආන්න කියනවා. සංගලන අපිට අහන්න දෙන්නේ මේ සද්දය අහලා මේ ලෝහය මොකද්ද ටිබෙට් රටේ හැදුවේ රුපියල් ගන්න කීයද මේ ඒකනේ හොයන්නේ කාටද දුන්නොත් දැන් සද්දයක් දාලා සද්ද ඉවරෙන් තන අහපන් කියලා ඒ වගේ එකක් බුද්ධ ජාන්ස් කියනවා වාඩි වෙලා කය චේතනා කරන්න තිබා වචනේ චේතනා කරන්න එපා ඉඳගෙන චිත්තක්ෂණ කීයක් චේතනා විරහිතව ඉන්න පුළුවන්ද කියලා බලන්න ඒ ඉන්න චිත්තක්ෂණ පුරාවට තණ්හා ප්‍රපංච නැහැ, මාන ප්‍රපංච නැහැ, ditthi ප්‍රපංච නැහැ. ඉන්න බැරි එක්කෙනෙක්වත් නැහැ. ඉඳපු ගමන් කියනවා හරි බාලුයි හරි කම්මැලි මොකද කරන්නේ ඊගාට මොකද කරන්නේ කියලා අර අරමුණු නැතිකම බාධාවක් කරගන්නවා කියලා කියන්නේ අපිට මේ සේවිතබ්බ තිබියදී අසේවිතබ්බයෙන් වෙන් වෙන්න බැරි තරම් අබ්බැහියක් අපිට තියෙනවා චේතනාපූර්වක චේතනා කිරීම අබ්බැහි වෙලා බුදුහාසි රැඩිකල් වාදී උත්තරයක් දෙනවා මොනවක්ද නේද හොඳට පටල වාඩි වෙලා සම්මිතිකව සම්බර ඔච්චලා ඉන්න පුළුවන් කියලා මේක අල්ලගන්න අපි හිත පුළුවන් කියලා බුදුන් ඡානෙවි අල්ලගත්තට පස්සේ ඕනම කෙනෙක්ගෙන් අහුවොත් ප්‍රශ්නයක් කොහොමද දන්නේ තමන් මේ මොහොතේ හිත තියනවායි කියලා. කොහොමද දන්නේ තමන් සතිය ඉන්නවායි කියලා. කොහොමද දන්නේ තමන් ඉන්නේ ඉරියවේ හිත තියනවායි කියලා. මේ ලෝකෙ කිසිම කෙනෙකුට සපේලා උත්තර දෙන්න බෑ. අපිට කතා කරන්න පුළුවන්න්නේ කෙලස් තියෙන ටික විතරයි. කෙලෙස් නැත්තනට ගියාම අපි කතා කරන්න බැරුව යනවා. ඒ ටික කතා කරගෙන තමයි කමටහන් සුද්ධ කරන දාදී කරන්නේ. මොනවාක්වත් නැතුව නිකන් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන මොනවද දැනෙන්නේ? මොනවද අත්විඳින්නේ? මොනවද අත්දකින්නේ කියලා ඇහුවොත් තියෙනවා කියන දනප නැති කියා ගන්න බෑ. ඒකට සාපේක්ෂව බලන සක්මන් කරනකොට චේතනාපූර්වකව එකක් කරනවා. ඇවිදින එක විතරක් කරන ගමන් අනෙක් සියලු වැඩ අතාරිනවා. රූප බලන එක පෙනුනට කමන්නේ බලන්නේ. භාෂාත් දැනුනට කමන්නේ අහන්නේවා. කයි අනෙක් වේදනා දැනුනට දැනුනට කමන්නේ වා. මුල් තැන තියන්න බා. පුංචි වැඩක් කරන ගමන් චේතනාපූර්වක එක වැඩක් කරන ගමන් බලනවා. ඒ එක වැඩේ දැන් ඉඳගෙන ඉන්නකොට මොනවත් නොකර එක චේතනාවක් තියලා වැඩ කරන්න හැටි බලන්න. එතකොට ඒක නට තේරෙනවා සරල එක සංස්කාරයක් හිතට දාලා එක සංස්කාරයක් හිතේ වැඩ කරන හැටි අනෙක් සියල්ලම හිත නිදහස් වෙන්න ගන්නවා එන දෙයක් ආපුදින් චේතනාපූර්වක කරන්නේ නමුත් ඒකට හිතෙන්නේ නම් මොනවත් නැතුව කරන එක ලේසි වෙයි. අර එකක් එක කරන එක අමාරු වෙයි. නමුත් භාවනා දැකීම හුඟක් වෙනස්. අර එකක් කරමින් කරන සතිය පැවැත්වීම සක්මනේ ලේසි සමාවෙකට මොනවත් නොකර ඉන්නවට වැඩියි. ඊට පස්සේ එදිනදා වැඩ කරනවා කියලා කියන්නේ භාවනා මධ්‍යස්ථානය ඇතුලේ හම්බ කරන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝකට නටන්නේ මේ දෙන දේ කාලා පැසිකිලි කරනවා කැසිකිලි කරනවා මූණට පය හොදා ගන්නවා ඇතුලේ වැඩ ටික කරන ගම කොහොමද මගේ ක්‍රියාපටිපාටි නැත්නම් මම මේකට එළඹ තියෙන ගතිය කියලා බලනවා මේ තුන අතර සංසන්දනේ තියෙන්නේ මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම චේතනාපූර්වක කිරීම සහ නොකිරීම අතර අවස්ථා තුනක් තියෙනවා. මොනක්වත්ම චේතනා නොකර ස්වභාවික ඇති වෙන අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් චේතන හුස්ම දිහා බලන සිටීම අපි කියනවා පරයක් භාවනාව කියලා. සක්මන් කරන ගමන් දන්න සරල චේතනාපූර්වක කටයුත්තකට දාලා බලනවා ඒ එක සරල වැඩේ හිත තබා ගැනීම අපේ තියෙන දක්ෂකම මොනවාද කියලා. එදින්දා වැඩ කරනකොට හම්බ කරන්නේ නැති ලාභ සත්කාර සම්මෝහන නැති තමන් මේ කය නඩතු කීම හා සම්බන්ධ වැඩ කිරුවොත් ඒකෙම විවිධාංගීකරණයක් තමයි ගෙදර ගියාට පස්සේ හම්බ කරන ගමන් ලාභ සත්කාර හොයන ගමන් තමන් කොච්චරක් සුඛෝභෝගීත්වයට නැහිනවද කොච්චරක් මූලික අවශ්‍යතා සඳහා නැහිනවද කියලා බැලුවොත් අද සමාජයේ විතර නිନ୍ଦ ලැබීතු සමාජයක් මානව ඉතිහාසෙම තිබුණේ ඒ තරම්ම ජාත්‍යන්තර සමාගම් දින ලනු කාලා මොඩෙලියක් නැතුව හම්බ කරනවා හැබැයි අර නිකන් එදා හිටපු ගොවිතැන් කරපු මිනිස්සුක තරම්ව සතුටක් හිතේ නෑ. අසහනෙකින් පිටිලා. ඒ නිසා මෙතන දන්නවනම් චේතන අඩු වෙනවා, චේතන ටිකක් තියෙනවා. චේතන බහුලව තියෙනවා මේ ටිකේදී කොහොමද සතිය පවත්න්නේ කියලා. අද කියන්න මමත් පටන් ගත්තේ භාවනා ගිවෙ ඉන්න කාලේ ඔය ඉදින්දා වැඩවල සතිය පිටවන්න බැරි නම් මෙතන කොච්චර සතිය පිටවෙත් ඇති වැඩක් නෑ. ඒක yaad වෙන්නේ නෑ. ඒක මේ එදිනදා වැඩ කරනකොට තමයි නැත්නම් ෆීල්ඩ් එකේ කරන ට්‍රයිල් එක තමයි ඕන කරන්නේ ලැබ් එකේ කරනවට වැඩිය. අපි මේක පටන් ගන්න එක විතරයි. මේකෙද වෙන්නේ ප්‍රශස්ත අවස්ථාවල් ලැබලා දීලා හිතට කියනවා පුළුවන් නම් මේ මම දැන් මෙතන කියන එකේ ඉන්න. නැත්නම් මේ කයේ ඉන්න. දැන් චේතනා නොකර ඉන්න. කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. බෑ කියනකොට කියනවා එන පොඩ්ඩක් ඇවිදින ගමන් එක වැඩක් කරන ගමන් එක චේතනාවක් සහිත වැඩක් කරන ගමන් කරන්න. ඊට පස්සේ එදිනදා වැඩ කරනකොට බලනවා මේ චේතනා කරන්නේ අපි ලාභ සත්කාරයට සම්මාන සිලෝකෙට නෙමෙයි මේ භාවනා මධ්‍යස්ථානයේ දෛනික කටයුතු වලට. අන්නේ දෛනික කටයුතු කරන ගමන් කොහොමද? මෙන්න මේ තුනේ සංසන්දනාත්මක වෙනසක් ඇති කරගත්ත කෙනාට ඊතර දුරට ගියාට පස්සේ උනත් මේ තුනෙන් එකක් තමන්ට අදාළ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නතර ඉඳගෙනම කරන භාවනාව ගොඩක් කරන එක තමයි හුඟව දෙනෙක් හිතේ තියෙන. නමුත් ඒකම නෙමෙයි සතිය හරහා බලනකොට මොන ඉරියව්වේ හිටියත් සතිය පැවැත්ීමේ ප්‍රමාණයයි ඒ සතිය පැවැත්ීමේ ප්‍රමාණය සේවිතබ්බ එකක් විදිහට වැටෙනවා. ඒකේ අනිවාර්යය තමයි ඒකේදී සතින් මැරීමක් වෙන්නේ. සතින් මරණ ගමන් මේ කරන්න බෑ. හොරකමක් වෙන්නේ නැහැ. හොරකම් කරනකොට මේක කරන්න බෑ. කාමීත්‍යචාරය කෙරෙන්නේ කරනකොට සතිය වඩන්න බෑ. ඒ නිසා සතිය වඩන හැම චිත්තක්ෂණයකම කයින් සිදුවෙන සේවිතබ්බ ටික සිද්ධ වෙනවා. නැසේවිතබ්බ අඩු වෙනවා. එක ගලෙන් අඹගෙඩි දෙකක් බිම වැටෙනවා වගේ නෝබන් අකුසල් නොයිපදවීමක් වෙනවා. තියෙනම අකුසලයක් තියෙනවා. අපේ ගෙදර දොර ගත කරන තියෙන අකුසල තියෙනවා අයින් වෙනවා. මේ දෙක උනාට පස්සේ තමයි අනුප්පන්නානම් කුසලානන්දම්මානම් උපාදාය කියලා ඉදිරියට තියෙන සමත භාවනා විදර්ශනා භාවනා කියලා කුසලයේ උපදවීම සිද්ධ වෙන්නේ මේ මූලික කරුණු දෙක සමාදන් වෙච්ච කෙනෙකුට විතරයි. මම කියන්නේ කරන්න කියලා මේ ඔක්කොමලා කරනවා ඒක. සමාදම් වෙන්නේ ඕගොල්ලෝ කමඨාන් සුද්ධ කරන ඉල්ලන දේ හොඳට පේනවා මේ දෙක සමාදම් වෙනවා නම් සියලු දෙනාටම දැනටමත් ශාසනික වශයෙන් ලොකු සම්පත්තියක් ලැබිලා තියෙන්නේ නමුත් මේ මේ සීවිතබ්බේ විතප්පෙත්තෙන් බලලා මේ නෝපන්න කුසල් නොයිපද වීමට පුරුදුවල වශයෙන් කෙරෙන අකුසල් නොකිරීමට මේ කරන ජීවන රටාවත් බුදු කෙනෙක් නොහිතනනම් කෝකද වෙන්නේ කියලා හිතන්න අපිට මොකද වෙන්නේ කියලා බුදු බණක් නැහුවනම් අපිට මොකද වෙන්නේ කියලා සංඝයා ලෝකේ නොහිටින්න මේක පණිවිඩේ ගේන්න අපිට මොකද වෙන්නේ කියලා බුදුසෙන් කියන්නේ බ්ලීචයි කියලා බ්ලීචයි කියන්නේ දුස්සීලයි වැද්දෝ හැබැයි තව ටිකක් එහාට ගිහිල්ලා කියනවා ඇත්ත කියන්නේ අශිෂ්ට මිනිස්සයානේ මේ බව දැනගෙනත් නැත්තම් දන්නේ නැතුව මේ ලාභ සත්කාර વિશે නිතරම ප්‍රපංච කරවගත මිනිස්සයා තිරසනා කියන වචනේ පාවිච්චි කරනවා. පపంచාවි රතෝ මගෝ ඒ නිසා මේ චිත් සතියෙන් ඉන චිත්තක්ෂණේ විතරයි මේ ප්‍රපංචකරණයක් නැතු ඒක වෙහෙසයි කම්මැලි කරන්න පුරුදු වෙන්න මොකද ඒක කරලා අර හිරකාරය වගේ හරි තේරුම් ගන්න පුළුවන් නම් මම කොච්චර ඉතිහාසෙ මොනවා වුණත් හතරවෙනි වශයෙන් තිබ්බ පියවර මට පස්වෙනි එක තියන්න පුළුවන් පස්වෙනි එක හයවෙනි එක තියන්න පුළුවන් මේක තමයි සතිය කියන්නේ මේක කරනකොට සීවිතබ්බ තීවිතබ්බ දෙකම සිද්ධ වෙනවා කියන කාරණාව සිද්ධ වුණා නම් තමන් නිසාමයි තමයි සතුට ඇති වෙන්නේ බුද්ධඝම වෙච්ච නිසාවත් බුදුජානනාංශයේ ගුණයක් නිසාවත් නෙවෙයි බුදුන්සේගේ වැඩේ තමයි කෙරෙන්නේ. අන්න ඒ කාරණාව අද මේ ධර්ම දේශනා තේරුම් ගත්තා නම් මම හිතනවා ධර්ම දේශනා සාර්ථකයි කියලා. ඒ නිසා අපි උත්සාහ කර බලමු අද ඉඳලා තියෙන හැම චිත්තක්ෂණයකම එල්ම චිත්ත සියෙන් ගත කිරීමෙන් අනුග්‍රහිත පහමත් මේ සේවිතබ්බ සේවිතබ්බ තියෙන කරුණු සම්පාදනය වෙනවා. ඒක දිගින් දිගටම ධර්ම දේශනාවලින් අපි තව ඔප්නම් ගන්න නැත්තම් තෙද ගන්න තෙද ගන්න බලාපොරොත්තු වෙනවා මේ කය කය සම්බාචාර සම්බන්ධයෙන් මේ ගත්ත දේ හිතට අරගෙන දිගට ක්‍රියාත්මක කරගැනීමේ ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් මම හිතනවා මේ වෙලාවේ අපි ධර්ම දේශනා කටයුතුට අමතරව පින් අනුමෝදන් තීර්ෂෙන් නැත්නම් මුදිතා තීර්ෂෙන් ස්වල්ප වේලාවක් විනාඩි කිහිපයක් ගත කරගනිමු. බොහොම කාලයක් මහන්සි වෙලා පෙනීන පිනී ගත කරන විශාල පිරිසකගේ සංවිධානයේ අපි පළවෙනි දවසේ වැඩ කටයුතු සම්පාදනය කරගත්තා. ඒ සම්පාදනය කිරීමේදී අපිට උදව්පකාර කළා වූ සියලු සත්පුරුෂ මණ්ඩල, පෙනෙන පෙන්සියලු සත්පුරුෂ මණ්ඩල වෙනුවෙන් අපි සාදුකාරයක් පවත්වමු. මේ සියලු දෙනාම මේක සාදුකාර දීලා පින් අනුමෝදන් වෙන අතර අපි ඉදිරියටත් කරන්න බලාපොරොත්තු වෙනා වූ සියලුම සාසනික කටයුතු වලට දිගටමත් මේ විදිහට විදිහට අනුකම්පා ආශිර්වාද අනුග්‍රහ කරත්වා කියලා සත්පුරුෂයන් විනේ සාදුකාරය පවත්තුමු. ඒ වගේම විශාල ඥාති පිරිසකගේ අනුග්‍රහ සාදරකම නිසායි අපිට අද ඉන්න විවේක හම් වෙන්නේ නැත්නම් ප්‍රස්තාව ලැබෙන්නේ. ඉතින් අපි පිනක් කෙරුවට පස්සේ ඥාතීන් දීපත් කරලා පින් අනුමෝදන් කිරීම චාරිත්‍රයක්. අපි ඒ නිසා මේ ඥාතින් වෙනුවෙන් පවත්වන මේ සාදුනාදී අපේ ඥාතීන්ට ඉන්නා තැනකදී තහඬ ලැබේවා දැකලා පිළිචේ හිතන යම් ආකාරයට සාදු කියලා අනුමෝදන් වෙනවද ඒ විදිහට ඉන්න ඉන්න තැනක ඉඳලා අපේ මේ සාදුනාදී අනුව සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාතින් වෙනුවෙන් සාදුකාරය පවත්වමු අපි අපිත් මේ විවිධාකාරයෙන් දුෂ්කරතා මැද මේ රැස් කරගන්න ලද කුසලය දිගින් දිගටම අපට කරන කින කටයුත්තකදී මේ කල යුත්තක් මේ නොකල යුත්තක් නැත්නම් මේක සේවනය කළ යුත්තක් මේ සේවනය නොකළ යුත්තක් කියන මේ වෙනස තීරුම් අරගෙන ඒ දෙකටම පොදු කෝකටත් අයිලි වෙන සති වර්ධනය සඳහා හේතු වීමෙන් අපිට අසත්පුරුෂ සංසීවණින් අයින් වෙලා දිගටම මේ සත්පුරුෂ චිත්තක්ෂණය සත්පුරුෂ ආශ්‍රයම යාව නිබ්බාන වේවා කියලා ප්‍රාර්ථනා පිටව ගන්න මේ අදාසින් යුක්තව අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ සජිවාරේ නිමව සටහන් කරමු එත්තාවතාච ගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතාච ගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත් ත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මඨා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය සාදු සාදු සාදු 算了，不聊来。 Oka Okaswandang Bante Supatitva Mahakatang Punyang Samina Anumoditabang Sadu Sadu Anumodami Samina Katang Punyang Mayan Databang Sadu Anumoditabang Sadu Sadu Anumodami Okaswara Katang Sabang Acang Kamatemi Bang Kamami Kamitabang Sadu Kasukamami Supatitva අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති තමිජ්ජතු තේන සුඛී හන්තු සුපත්ති ආසුපත්ති ආසුපත්ති